සම්බන්ධ කරන අපි සෑම සෙනසුරාදා දවසකම දේ හතහම ඇදලා 9 වෙනකන් ධර්ම සාකච්ඡාවක් පවත්වන චාරිත්‍රාක් තියෙනවා අදත් අපිට ධර්ම සාකච්ඡාව සඳහා සෙනසුරාදා දවසක් ඉදිරිපත් වෙලා තියෙන්නේ අපි කාලයේ මුල් විනාඩි ස්වල්පය අපිට අදාළ ව්‍යවස්ථා ශීපත් කර ගැනීම වැඩපිළිවෙලකටයි යෙදෙන්නේ ඊගාවට වාරයේ පැමිණිච්ච ධම්මපද ගාතාවක් අනුව අපි සාකච්ඡාවට පෙළඹෙනවා මේ සාකච්ඡාව පිළිසෙ අභිමතයේ පරිදි විවෘත ධර්ම සාකච්ඡාවක් මාඩපත් කරගන්නට අවස්ථාව අපිට ලැබෙනවා. බොහෝ විට මෙල්බන් පිරිසත් ඒකට එතකොට සම්බන්ධ වෙනවා. ඒ ආකාරයෙන් අපි 9 වෙනකන් ඔර්ලුවිස් පෑයි 9 වෙනකන් ධර්ම සාකච්ඡාට දෙන එකයි කෙරෙන්නේ. ඉතින් මේ විස්තරය අනුව අපිට මුලින්ම තියෙන්නේ අදට නියමිත ව්‍යවස්ථාව සීපත් කර ගැනීමයි. ශිර දිනාගේම දැන ගැනීම පිණිස මම යෝගාශ්‍රමීය ව්‍යවස්ථාවේ දෙවෙනි කොටස කියවනවා.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 දාගැබ් බෝබලු හැමදමින්ද කඳ දුම් මල් පහන් දෑපුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනී යුතුය. ගමේ මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩු අඩුපාඩු කීම ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහල් සංගුණ සහ ආදර ගෞරව ඇතිව නැගී නැමී සිට හෝ ඉඳගෙන කතා කළ යුතුයි. දරුවන් නැගාලා ආදරණ දක්විය යුතුයි. අන්ඩයට බාධා ඇති වෙනසේ නොහැදෑරිය යුතුයි. Tamange යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන් තර්ජනාදී නොකරනු. වැඩි මහල්ලා නොවිචාරා නොකල යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හටගන්න අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණ ඇතුළත කලහදිය පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳවද ශාස්ත්‍රයේ පිළිබඳවද පැනක් ඉදිරිපත් වූ කල්ලි වැඩිමහල්ලන් නොවිච වැඩිම වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයකට නොබැසීන කරුණු ඉදිරිපත් කරගෙන උනුම් වාද විවාද පටලවා නොගත යුතුය. සෝබන්තෝ වනං රාජානෝ මුත්තාමනි විභූසිතා යථා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනුහෙයින් සීලාභරණේ මමුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකල යුතුය අත්ති කිලම ථාන යෝගයට අයත් වන කෂ්ඨ වෘත දුෂ්කරාසන ආදී වර්ධනය කොට ශාරීර සෞඛ්‍ය අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වර්ධ නැති ඊලංකම් ආදී සුදුස් කරුණක් නැතුව දිනචර්යාව කිසිලසකින් කඩ නොකළ යුතුය බහැර ගමන් නැවැත්විය යුතුය බහැර හැරියනෝගේ කරුණක් පැමිණි කල්ලි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණසංතානයේ වැටීමට හේතුව නෙහි සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකින්නාතු තාංග ආදියයි. දුතාංග ආදිය ආචාර්යපාද්‍යාදීන්ට මුත් සෙස්සන්ට නොදැනෙන සේ කළ යුතුය. නාම්බික්කවේ කේනච පරියායන ජාතක ප්‍රයත්න සාදී තබ්බන් ඊ වදාළ බැවින් කන් රෙදී මුලමුදල් පිළ ගැනීම මුදල් සම්මාදන් කිරීම සිවුරු පිරිකර පොත්පත් ආදී මුදලට දීම අර මුදල් පිහිටවීම මුදල් අනුමුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාල මුදල් තන්පත් කිරීම ආදී කිසිම සැටියකින් හෝ මිල මුදල් පරිහරණය සම්පූර්ණ බල කීසිතිය යුතුය පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතන වලට අධ්‍යාපනය සඳහා මේ ශිෂ්‍ය පිරිස සම්බන්ධ නොවිය යුතුයි. අනවසරයෙන් යමෙක් ගියේ වීනම් නැවත භාර නොගත යුතුයි. යෝගාශ්‍රමී කාර්ක සභාවේ යන්තම් ඇතිවම අභිනව සෙනසුන් ඉදි කිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුයි. එසේ නොමැතුව හිතමතේ ඉදි කරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුයි. විහාරාධිපති තරඳුරුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලික හෝ ශිෂ්‍යාන ශිෂ්‍ය પરම්පරාවට අයත් වන සී ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉදකඩම් පවරානුගතිය යුතුය. නැවතී සිට තනකින් අන්තරකට යාමේදී වැඩිහිටියන්ගේ අවසරපත්යක් රැගෙන ආ යුතුය. සීරිචාරි වැවිදින අකීකරු ශිෂ්‍යයන් කාර්ක සභාවේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගන්න ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඥා ලේඛාධිකාරින් වහන්සේ විදිහට කළ යුතු බැවිනුත් උපසම්පන්නාන උපසම්පන්න ප්‍රකාශපත්‍ර ලියාපදින කිරීම පිණිස මහාශයක් තුළ ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සීනාසනයන්හි පැවිදි වූද උපවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු ශාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාර්ක සභාවට ඉදිරිපත් කළ යුතුය. ආරෝප සම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණික සම්ප්‍රදාන කූලව යෝගාශ්‍රමයේ ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මයට අතුලත් නොකරගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතින් වහන්සේගේ අන්තර්ගතව සිදු කළ යුතුය. යෝගාශ්‍රමයේ සීල සේනාසනයන්හි යෝගාචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථයේ සිහි ගැන්විය යුතුය. මෙහි નિયમિત ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයන්ට තුන්වැල දක්වා ආවාද කොට වරදෝගේ අත්පතේ සටහන් කළ යුතුය. නැවතත් වරදේ යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඩුවම් පමුණවාගත යුතුය. යෝගාශ්‍රමී කතිකාවත නිමි. අපි ඒ කියවන්ට යෙදුනේ යෝගාශ්‍රමී කතිකාවතේ දෙවෙනි කොටසයි. ඒකෙන් අපි පළවෙනි අංකය સમાપ્ત වෙනවා. ඊගාව දවසේ අපිට තියෙන යෝගාවචර දිනචරියාව කීම කියන සීපත් කිරීම මේ වෙලාවේ කරනවා. ඊගාවට අපි ආරාධනා කරමු බලාපොරොත්තු වෙමු. ධම්මපද ගාතාවක් අනුව ධර්ම සාකච්ඡාව ඉදිරියට යන්න. සඳ සිඳ විද්‍යා අවිද්‍යාව නැමැති උගුල අගුල උපුටා සිව්සස් දහම් දත් තැනත්තා ග්‍රාහමණයාය හොඳයි අපි මේ විවස්ථා කීමේ වැඩ පිළිවෙල දැන් ධම්මපද ගාථාවකයි මේ අවකන් දෙන්නේ නිසා ඔතනදලා සම්බන්ධ වෙන්නේ නැහැ එනවාද බලන්න. මේවයි කාණ්ඩ සොඳ බෑනේ. ක්‍රෝධ නැමැති රහනද අනුන් කල වැඩ අවැඩ අනුන් කල අවැඩ නැවත නැවත සිත්තිලා වෙලන ගති ඇතිව පවස්නා හේයින් ක්‍රෝධයයි කියු දැඩි රහනද අන්හා නැමැති වරපටද සතුන් බොහෝ කල සසර බැඳ තබන ගති ඇතිව පවස්නා හේයින් තණ්හායයි කියු වරපටද අනුසය සහිත වූ මහදමද සිය සතන් නිදිගත් වුන් වැනි වූ දරුණු කෙලෙස් සහිත වූ විසදිතුයයි කිව් මහදම් වැලද සිඳ දැමු උදුරා හරන ලද අවිද්‍යා නැති හිඳිභාව ඇති සිව්සස් දහම් තත්ත්ව පරිද්දෙන් අවබෝධ කළ ඒ තනත්තා රහත් තුඟුල් හට මම බ්‍රාහමණයයි කියමි නන්දින් ක්‍රෝධ නැමැති රහණය ක්‍රෝධය මෙරමා අනුන් කළ අපකාරය අවඩ නැවත නැවත සිත්ලා සිත් සීලා වෙලන ගති ඇතිව පවස්නාහීන් රහණක් හෝ යතක් බඳුය වරත්තං තණ්හා නැමැති වරපටය තණ්හාව සතුන් සසරම බැඳ තබන ගති ඇතිව පවස්නාහීන් වරපට බඳුය සානුක්කමං අනුසය සහිතවය අනුසය නම් සිය සතන්හි නිදනුන් වැනි දරුණු කෙලෙස්ය තණ්හා වර්ග පස්සන ගයේ විවරණය බලන්න සන්දාමං මිසදිටු නමැති මහ ධමය මිසදිටු ගැන්මෙන් සසරම තරතරව බැඳෙන්නේ බැඳෙන හේයින් හේ මහ ධම්මල බඳුය මුක්කිත පලිගං උදුරා හරන ලද අවිද්‍යාව නැමැති හිඳිභාවය පලිගනම් හිඳිභාව හිඳිභාවය නිවන් මඟ හෙළි කර ගැනීමට අවිද්‍යාව නැමැති අගුලම උපුටා උපුටාලිය යුතුය බුද්ධං සිව්සස් දහම් අවබෝධ කළ උතුම්පන්නේ බුද්ධ වර්ග පළවන ගයේ විවරණේ බලන්න නිදාණය කෙලෙස් නැහන් බාන් සිඳ දැමීම බමුණන් දෙදෙනෙක් සවැත් නුවරට නුදුරුවන් චුල්ල රෝහිත මහා රෝහිතයයි බමුණන් දෙදෙනෙක් ගැල් තබාගෙන දිවි රකිති. ඒ ගැල් වලට යදන ඔවුන්ගේ ගොන්නු ඊතා හොඳින් වැඩුණා හුය. බර ඉසිලීමෙහි වෙර ඇත්තෝය. දවසක චුල්ල රෝහිත බමුණා මහා රෝහිත බමුණාට මෙසේ කීයේය. චුල්ල රෝහිත මාගේ ගොනා සිරුරෙන් පමණක් නො වෙරෙන්ද වැඩුණේය බරයිසිලීමේ සමත්‍ය ඉදිරි ගමන් නැත්තේය මහරෝහිත මාගේ ගුණට තරම් බර ඉසිලීමේ වෙර ඔබගේ ගුණට නැත ඉදිරි ගමනට සමත් මාගේ ගුණමය චුල්ල රෝහිත එසේනම් මාගේ ගුණුන්ගේ ඔබගේ ගුණුන්ගේ බර ඉසිලීමේ හා ඉදිරි ගමනේ වෙර බලන්ට කැමැතිද මහරෝහිත එයට මම කැමැත්තෙමි එය කෙසේ කරමුද දවසක ඔහු අචිරවිතී ගඟබරට ගැල්ගෙන ගොස් වැලි පුරවා ගොන් දැක්වූහ ගැල් බරෙහින් නොසලවී සිටගත රහන් බාන් කැඩින අචිරවතී ගඟට නෑමට වැඩි වහන්දා ඒ දැක වෙහෙරට වැඩි පසු ගැල් නොසැල්ලුණු අයුරුත් රහන් බාන් කැඩී ගිය අයුරුත් බුදුරදුනට සැලකල බුදුරදහු මහණෙනි ඒ රහන් බාන් කාය බලයනුත් සිඳිය හැකිය කාය බල නැන බල දෙකින්ම සිඳිය යුත්තේ කෙලස් බාණ්‍යයි වදාළාහ ඒ නිමිති කොට ක්‍රෝධ නැමැති රහනද තණ්හා නැමැති වරපටද අනුසය සහිත වූ මිසදුට්ටු නැමැති මහ ධම්මලද සිඳ තමා උපුටා හටන ලද අවිද්‍යා නැමැති හිඳි භාව ඇති සිව්සස් දහම් අවබෝධ කළ ඒ පුඟුල් බ්‍රාහමණයයි මම කියමි වදාරා ඒ වහන්ද එහෙර රහස්සල පීඨ වූ සේක අතරමේ තාරසිනිච්චම ගණ්ඩ ඇති නිවරක් නෑ ආරම්භික අවස්ථාවේදී අවතනන්සේ අර දෙක බරපතලකමයි පෙන්වන්න අවස්ථාවක් කරගන්නවා මේ සංසිද්ධිය එහෙම නැත්නම් එච්චරම මේ මේ තද බල සිද්ධි බහුල කතා දර්ශනයක් මේක ඇත්තේ නැහැ. ඒකෙදි කියන්නේ සාමාන්‍යයෙන් මනින්න පුළුවන් දෙයක් තියෙනවනම් ලෝකේ ඒක තුච්චයි කියන එකයි කියන්න දෙන්නේ. මොනම විදියෙන් හරි මනින්න කිරන්න පුළුවන් දෙයක් තියෙනවනම් ඒක තුච්චයි. ඒ කියන්නේ රූප ධර්ම වලට බැඳිච්ච දෙයක්. නමුත් ලෝකෙ ඉතින් කෙරෙන්නේම රූප ධර්ම විතර බව දන්නෙත් නැහැ. ඕක මන මන කිර කිර කිනකා රණ්ඩු කර කර ඉන්න එක තමයි. නමුත් ඊට හාත්පසින්ම මේ මනුන් කිරින් වලට සම්බන්ධ වෙච්චි නාම ධර්ම කොටසක් තියෙනවා. ඒ නාම ධර්ම කොටාස මේ රූප ධර්ම පිළිබඳව මනින්න මනින්න කිරන්න කිරන්න গুপ্ত භාවයට යනවා, සංගවි ගන්නවා. නමුත් දිගින් දිගට දිගින් දිගට තර වෙනවා. ඉතින් ඒක නිසා ඒ සාමාන්‍ය ලෝකයේ තියෙනා වූ ඒ බැඳීම්, මැනීම්, ඉුවත් පිළිබඳ අවබෝධයක් ඕනේ. මොකද ඒ යාන්ත්‍රයම තමයි නාම ධර්මත් වැඩ කරන්නේ. නමුත් නාම ධර්ම උගක්ලාට tire පිටිපස්සේ ඉන්නේ. ඉතින් අර ආගමක විතරයි ඒ නාම ධර්ම රූප ධර්ම දෙකම සලකන ගතියක්. ආධ්‍යාත්මයයි මේ කායික පැත්තයි බලන්නේ. ඉතින් ඒකට ගියාම ඔය අනුශය කෙලස් කියලා කියවෙන කොටස විතරයි බුද්ධ ආගමේ අනෙකුත් ආගම් වලට වැඩිය විශේෂයෙන් සඳහන් කරන්නේ. අනික් කියන දේවල් නම් සෑම ආගමකම වගේ සාමාන්‍යයෙන් ඔය සුචරිත භාවයක් සමාධියක් ගැන කතා කරනවා. විපස්සනාවේදී කතා කරන අනුශය ධර්ම ඒ කියන්නේ නාම ධර්ම වලත් ගැඹුරු කොටස අනික් ආගම් වල සාකච්ඡා වෙන්නේ නැහැ. ඒක අහුවෙලා නැහැ. ඒක ගැන පරිශීලනය කරලා නැහැ. පිළියමක් නැහැ. පිළියමෙන් ප්‍රතිඵල ලැබලා නැහැ. ඉතින් ඒක නිසා මේ මේකේ අපි මේ උත්සාහ කරන විපස්සනාවේ ආගම් අතරත් ගත්තත් විශේෂයක් තියෙනවා. ඒ අනුශේ කෙලස් කොහොමද වැඩ කරන්නේ කියලා එතනදී අපිට කුච්චර බුද්ධ ආගම දැනගත්තත් අනිත් ආගම් වලදී ශ්‍රේෂ්ඨ වුණත් අනුශේ ධර්ම වල තියෙන මේ වංචනික ස්වરૂපය තාමත් අපි අහුවෙලා ඉන්නවාද නැද්ද කියලා කියන්න දන්නේ නැත්තරම් මේ සංකීර්ණයි. ඒක නිසා තමයි මේ ප්‍රශ්නෙට මේ අපිට දැන් හරියලා තියෙනවා අපි දැන් ඉස්සරහින් ඉන්නේ කියලා කියන්න ගත්තොත් ඒකමත් අනුශේ ධර්මයක් වෙනවා. ඒකමත් අපේ තණ්හාට මාන්නයට දෘෂ්ටියට තරකරන්න හේතු වෙනවා. ඒක නිසා හරි අමාරුයි මේ මේ කියන බණ පිළි අරගෙන ඉවරලා සුචරිතවාදී වෙලා බණ භවනා කරත් මේ තමයි යන්නේ හරි පාරද නැද්ද කියලා විනිශ්චය කරනවා කියනකොටම ප්‍රශ්නේ ආය ව්‍යාකූලත්වයටපත් වෙනවා. ඒ නිසා මේ තනියම කරන්න බෑ මේ. තව කෙනෙක්ගේ ප්‍රතිබිම්බය අපිට අවශ්‍යයි. තව කෙනෙක් තුලින් අපේ නියෝජනය වෙන්න ඕනේ අපේ මේ පිළිඹු වෙන්න ඕනේ. ඒ පිළිඹුවත් සත්‍යමත් නෙවෙයි. ඒක හුදු පිළිඹුවක් විතරයි. නමුත් ඒ පිළිඹුව මාර්ගෙන් තමයි පරිණාමයේ සිදුවෙන බවක් හෝ නොවෙන බවක් සිදුවෙන්නේ. ඒක නිසා මේ මේ බමුණන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. නැත්නම් මේ ලෝක ධර්ම වලටම දඟලගෙන නටන මිනිස්සුෝ මේ කරන දේවල් වලින් ඇයි කෙලවරක් කරන්න බැරි කියන එක අපි කරලා බලන්න කියන මරණකම් අපිට කරලා බල ඉවර වෙන්න හම්බෙන්නේ නැහැ. අපිට නිෂ්ඨාවක් ලබන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපිට ලෝකයා කරන මේ විකටම් බලන්නත් ඕන නොබල බෑ. බයලා ඒගොල්ලෝ වැරදුනාට පස්සේ දෙන නිදහසට කාරණා දිහා බලපුවම ඊටත් වැඩිය බොල්. මේක හරපද්ධතියක් දන්නේ නැතුව කරන්නේ. නාම ධර්ම ගැන නොසලකා නාම ධර්ම ගැන දැනගත්තත් ඒ නාම ධර්ම වල තියෙන මේ අනුසය කොටස එහෙම නැත්නම් බැලූ බැලමට නැගිටලා නැති tire මේ එහා පැත්තේ නැතුව tire එහා පැත්තේ තියෙන කොටස ගොක්ම අමාරුයි අල්ලගන්න ඒකේ තියෙන මේ වංචනික ස්වරූපය මම නෙවෙයි වංචනික ස්වරූපයට වැඩිය ඒකේ තියෙන්නේ මේ ඇඟේ ගහ ගන්න නැතුව මේ අඬුවෙන් අල්ලලා කෙලස් කරන ගතිය. කෙලස් කරන ප්‍රධාන විධායක ස්වභාවයක්. එහෙම නැත්නම් ඔපිනියන් දෙන ස්වභාවයක්. ඉතින් ඒ නිසා කෙලෙස් වැරදි කරන්නා කියන අදහසෙන් බැලුවොත් අනුශේත වැරදි නෑ. අනුශේත තාම කෙලෙස් ස්වරූපෙට වැරදි ස්වරූපෙට එහෙම නැත්නම් මේ අකුසල් ස්වරූපෙටපත් වෙලා නෑ. ඕන කෙනෙක් පත් කිරීමේ ශක්තිය තියාගෙන සුද්ධව ඉන්නවා නිකන් හරියට මේ ස්පිරිට් එකක් වගේ. ස්පිරිට් එකට පුළුවන් ඕන කෙනෙක්ගේ සාරේ උරා ගන්න උරාගෙන ඒ ගඳ ඒ වර්ණ ඒ ඒ ಗುಣ දෙන්න පුළුවන් අන්න ඔගේ ස්පිරිට් එකක් වගේ තියෙනවා මේ අනුසය ධර්මයේ ඉතින් ඒක ඒ සියුම් මොලයට අහුවෙන්නේ නැති නිසා ආනෙකුත් ආගන් සියලු දෙනාම ස්පිරිට් එක දේවත්වයටපත් කරලා ස්පිරිට් කියලාම කියනවා ඒකට දේවත්වයටපත් කළා ඒක අපිට අල්ලන්න බෑ ඒක අපේ සීමාවෙන් තොරයි ඒක නිසා අපිට කරන්න දෙයක් නෑ අපි යන්නේ ස්පිරිට් එක කියන දේ කරගෙන ඉන්න එක විතරයි පුළුවන් එයාට සද්ධාවන්ත වෙන එක විතරයි භක්තිමත් වෙන එක විතරයි කියන දේ විදිහට කරන්නේ කියලා ඉඩක් දීලා තියෙනවා. ඉතින් ඒක සද්ධාවට ගිය ගමන්ම ආගමික නායකයෝ අන්නර ස්පිරිට් එකේ බලතල අතට අරගෙන අර සද්ධාවන්තයෝ භක්තිවන්තයෝ හරක් වගේ බූරුව වගේ හසුරවන්න පටන් ගන්නවා. පටන් ගන්නතර පස්සේ මේක තන්නේ කරන අපායක් තිරිසන් ලෝකයක් වඩටපත් වෙනවා ආගම මුවාවේ. ඉතින් ඒක අබුද්ධහමේ නොයි නොයි කියලා කියන්න බෑ. නමුත් අපි බලන්න ඕනේ අපිත් ඒ වාගේ යන්නම් පස්සේ යනවද? එහෙම නැත්නම් අන්ද අන්ද પરම්පරාවකට වැටලා ඉන්නවද? එහෙම නැත්නම් දවසින් දවස අපි සීල සමාධි ප්‍රඥා වඩනකොට ඔය කියන අපේ වංචනික ධර්ම, ඔය කියන අපි අපි විහිං වසංගාලන ධර්ම එලිපේලි වෙනවාද? ඒව එලිපේලි වෙනකොට අපිට ලැජ්ජාවක්ද ඇති වෙන්නේ? එහෙම නැත්නම් අනේ අද වුණත් කමන්නේ මේ වැරදි ටික අහුණා දැන්වත් හැදෙන්න ඕනෑ කියලා සත්‍පුරුෂයන්ගේ මග්ද පහළ වෙන්නේ කියන එක සම්පූර්ණ ඔය ආගම ධර්මයට වෙනසලා. සම්පූර්ණ හරි පාට වැඩෙන්නත් පුළුවන් වැටලිවරලා හැදෙද්දි නරකට කියවන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ශද්ධාවටම බාර දීලා අයියෝ ඔච්චර කරදර වෙන්න ඕනේ ඒක දිව්‍යඥාන්සයට බාර දුන්නා කියලා සුවසේමේ ජීවිතය ගත කරලිවලා අපි වගේ උත්සාහ කරන අයට විහිළුවට ලක් කරලා hina වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අන්නෝක බේර ගන්නවයි කියන එක කිසිම සහතිකයක් අපිට නැහැ. මේ තනිකරම මේ අහම්බයක් වගේ. තනිකරම මේ හරියොත් හරි වැරදුනොත් වැරදි කියන ධර්මයක් තියෙන්නේ. අන්න ඒවැනි දෙයකට කැපවෙච්ච පුද්ගලයාට උනත් වඳින්න වටිනවා කියලා ඒ ධර්ම ගැන දන්නේ නැත්තු සලකනවා. මෙන්න මේ වගේ ගැඹුරු දෙයකට අනිෂ්ඨිර වුණත් ජීවිත පරිත්‍යාගයෙන් පෙළඹෙච්ච පිරිසක් කියනකොට තමයි යෝගාවචරයයි කියලා කියන්නේ. යෝගාවචරයාගේ සාර්ථකත්වයේ ප්‍රතිඵල මත නෙවෙයි රඳාපවතින. යෝගාවචරයේ සාර්ථකත්වයේ රඳාපවතින දවසින් දවස දෘෂ්ටිය පිරිසිදු වීම මතමයි. කොච්චර කෙලෙසිච්ච වුණත් ප්‍රශ්නයක් නැහැ. දවසින් දවස දවසින් දවස දුෂ්ටි පිරිසිදු වෙනවනම් ඒ මනුස්සයා වන්දනීයයි පූජනීයයි. ඒ මොකද ඒ තරම් කැපකිරීමක් කරන්න ඕනේ මේ වැඩේට ප්‍රධාන වශයෙන්ම තමංග රුචිකත්වයේ රුචිකත්ව අරුචිකත්ව පෞරුෂත්වේ පාවා දෙන්න වෙනවා මේක. ඉතින් ඒක නිසා මේ පමුණු දෙන්නගේ පැත්තෙන් බලනකොට කිසි දෝෂයක් කියන්න බෑ. ඒ දෙන කෙරුවේ තමන්ගේ අහියහත්ති බැලුවේ තමන්ගේ හරකගේ අහියහත්ති. ඒ කියන්නේ උඩ ආඩම්බර බාන. මගේ හරකා තමුසේගේ හරකට වැඩිය හොඳයි. ඉති බලනකොට දෙන්නම හරක් තමයි. බමුණු දෙන්නා වැඩ පිළිවෙලත් ආ හරක් වගේ තමයි අන්තිම වලට දෙන්නටම පච වෙනවා. වරපටවල ගැල දුන්නට පස්සේ හරකුන්ට අදින්න බෑ වරපට කඩාන යන එක තමයි වෙන්නේ. අපිටත් ඕක තමයි වෙන්නේ මරණ මොහොතේදී. අපි ලොකුවට විශ්වාස කරගෙන ඉන්නවා මේ ඇහ කන දිව නාසය කය කියන ටික අපි කස්චිරම් දාලා තරු ඇඳලා දෙන්නම් කියලා වැඩි. මරණ මොහොතේ නට ඔය සේරම වරපට කඩලා යනවා. කටේ තියෙන හරි වන්දා රෙද්ද පල්ලෙන් බයි. අන්න එදාට තේරෙනවා මේගොල්ලොත් එක්කනේ මේ ගමන ගියේ මේගොල්ලනේ නාවනාව කවකව මම කියන මගේ කියන අල්ලපු ගෙදෙට්ට තරහ වෙලා අල්ලපු ගෙදෙට්ට තීර්ෂ්‍යා කරගෙන වැඩ කරගෙන ගියේ මේ හරක් හරක්ම තමයි ඊටත් වැඩි හරක් එන්නේ හරක් ගැන විශ්වාස කරන හරක් ඉතින් අපිට මේ අංග කය විශ්වාස නොකර යන්න බෑ වෙනකන් ඒ හරකොන් ඒ ඒ බමුණු දෙන්නට ඒ හරක් දෙන්න නැතුව බිස්නස් කරන්න බෑ ඒ ගැල්ලා දෙන්න හරක් ඉන්නව. නමුත් අපි මගන තියෙන විශ්වාසය බලනකොට මේ පිටිපස්සේ තියෙන නාම ධර්ම ගැනවත් සුචරිතයක් ගැනවත් මොකක්වත් නැහැ. ඒ හරකුන්ගේ තියෙන හයියහත්යෙන් මේ හරකුන්ගේ තියෙන ඒ ඔදයෙන් බහුණ නම්බු ගන්නාට. ඔය සෙල්ලම තමයි ප්‍රත්‍යඥය කරන්නේ. මේ ඇහැ පිළිබඳව අපි විශාල බලාපොරොත්තුවක් තියලා තිනවා මේ අතගාලා බැලුවට බෑ ඒක බලන්න ඕනයි කියලා අපි කියනවා. දැක්කොත් මිසක් අවිශ්වාස කරන්නේ නැහැ. ඒකතර ඒ කියන්නේ මේ ඇඟේ හැපුණට බෑ දැක්කොත් තමයි විශ්වාස කරන්නේ. ඒ තරම් ඇහැට අපි ලොකු සාක්කයක් දීලා තියෙනවා. ඒ කියන්නේ මිනිහා කවදාවත් මට බොරු කියන්නේ නැහැ. ඇහැ කියන්නේ බොහොම වටින එකක් කියලා. දැක්කට පස්සේ කියනවානේ අතගාල බැලුවේ නැත්තම් මට ෂුවර් නෑ. ඕක මේ මේ ඇඳපු චිත්‍රයද දන්නේ නැහැ. අත ගෑමට ඒ තරම් අපි දෙනවා. ඊට පස්සේ කවුරු කිව්වට හරිනම් මම්ම අහන්න ඕන. කවුරුත් බෑ මම්ම රස බලන්න ඕන. මම ගඳ බලන්න ඕන කියලා මේ ඉඳුරන් ටික තමයි අපි අන්තිම විනිශ්චයකාර කරලා තියෙන්නේ. නමුත් මේ ඉඳුරන් අපිව පච කරන වෙලාව වෙනකොට කොහොමඩක්වත් 60 පයින්නකොට පච වෙනවා. ඇහැ පේන්නේ නැතු වෙනවා, කන ඇහෙන්නේ නැතු වෙනවා. ඒක වෙනවා. නමුත් එතකොට සිංහල ඉලන්දාරෙන්ට ඉසපහිච්ච කට්ටිය කියන දේවල් කියනවා කියලා පඬිතුකන් කියනවා. මොකද නිකන් නිකන් පැතුරට නායක වුණාට බුදුහාමුදුරුවෝ කරන්නේ මෝගජින්න කියලා. හිස් නා කියයි කියලා. ඒක නෙමෙයි මේකේ අදහස් කරන්නේ හොඳට ඉදරන් වැඩ කරන්න පුළුවන් තරුණෝදේ තියෙන වෙලාවෙදීම මේගොල්ලෝ කරන චාටුව. මේගොල්ලෝ මේ පැවැත්මට තමන් උසස් කරගන්න අනු මොනවා කිව්වත් ගණන් නොගෙන යන මේ ගමන තමනුත් අනුන් බලන්නා වාගේ මේ ඉදරන් දිහා බැලුවොත් දැන් මම මගේ දරුවෙක් කියනවා මගේ දරුවා ඒ වැරදි යමක් කරන්න ගිහිල්ලා ඒක නිදහස කරන දක්වනකොට අපිට තේරෙනවනේ මේ දරුවා මේ මනුස්සකමට මේ කෙරුවට මේ දරුව කරගන්න වැඩෙන් එයාත් අමාරු වෙනවා. එයා මේ හේතු කරුණු දක්වන්නේ තමන්ගේම අහිණියට කියලා දන්නවනේ. එතකොට ඒ දරුවා තම ඒ දරුවගේ ඇහැ ගැන ලොකු විශ්වාසයෙන් තමයි මේ තාත්තත් එක්ක හරි අම්මත් එක්ක හරි කතා කරන්නේ. නමුත් අම්මට තාත්තට තේරෙනවා ඌට වැඩිය ඌවත් එක්ක මං ජීවත් වෙලා තිනවා උඹට වැඩිය මං ඔය ඇහැ කන දන්නවා. ඌ උඹ පච කරනවා කියලා. ඒ දරුවා දිහා තාත්තා බලන ස්වරූපයෙන් දරුවටම බල ගන්න පුළුවන් නම් ඔන්න දරුවගේ විපස්සනා කියන්නේ ඒක තමයි. අපි ඕනේ වෙන කෙනෙක් අපේ දිහා වෙන කෙනෙකුට හොඳට පේනවා අපි යන ගමනේ කැත හොඳ නරක. يعني මං කියන්නේ බුද්ධිමතෙකුට මේක ගන්න. ඊදෙකුට හරි මානසික රෝගයකට නෙවෙයි. ඉතින් ඒ මනුස්සයා බැලුවට පස්සේ ඒ මනුස්සයා ඕක ඇඟට ගන්න යන්නේ නැහැ. බුද්ධිමතෙක් නම් එයා කියනවා පුතෝ යන්නේ රෝං පාරක ඒ නිසා ඔක හදාගනින් කියලා. අනේ තමුසේ නිකන් ඉන්නවා කියලා අපිට යත හැකි කිසි බය වෙන්න දෙයක් නැහැ. මොකද අපිට අයිතියක් තියෙනවා වරිස වාරේ යන්න. නමුත් අපි කවදා හරි දැක්කා නම් විමර්ශන පාර දැකලා නේද කිව්වේ කියලා අන්න ඒ දැක්ම ඇති කරගන්න දරුවචාන්සේ මතක් කරන්නේ ඔය කායික මාංශ මාංශපේශී ශක්තිය නැත්නම් ගුණාගේ ශක්තිය හෝ නැත්නම් අපේම ගාන්ධිතුමා කිව්වේ තමන්ගේ ශරීරයට බුරු සහෝදරයයි කියලා. මේ බුරු සහෝදරය ඉදිරිදුණු කරන්නම් කියලා කියනවා. මොනවාර කිව්වහම කරලා දෙන්නේ කියලා මගේ බුරු සහෝදරය ඉදිරිදුණු කරලා දෙන්න. මට කියන්න බෑ මිනිහා මොනව කරයිද දන්නේ නැහැ කබූරුවා. මාත් එක්කම ඉපදෙච්ච මගේම නිවුණා. හැබැයි බූරුවක්. ඉතින් යත් එක තමයි මේ ගමන යන්නේ. ඉතින් සරුවචනාංශේ දැක්කට පස්සේ උන්වහන්සේගේ ශරීරයේ ඇතු බල ශක්තිය තිබුණාට කද්දාකත් ඇදහුවේ නැහැ. මේ ශරීරය ඇදහුවේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරෙත් නැහැ. නමුත් එයා ඊටාම දුබල හැම වෙලාවෙම තමන්ගේ පැවැත්ම අඩු ගානේ මමගේ මේ ශරීරයේ මමයි කියා ගන්න මමයාගේ මන අපටත් නෙමෙයි කය වැඩ කරන්නේ. සම්පූර්ණ වෙනත් පැවැත්මකට යන්නේ. ඉතින් ඒකට කොච්චර කැව්වත් පෙව්වත් මොනවා කෙරුවක්වත් අදින්නෙම රුයිතටම තමයි. කැලේටම තමයි. ඉතින් ඒක දැක්කට පස්සේ හිතනවා යකෝ මේක නෙමෙයි පහඳින්නේ. මේකට නෙමෙයි සලකන්න හදන්නේ මේ රක්ෂණ සංස්ථාවල සල්ලි දාගෙන ඕවර් ටයිම් කරගෙන ඩිග්‍රී ගහගෙන වෙන මොනවා කරන්නේ. එතකොට තේනවා මේක නැතුව බෑ. මොකද ඒකට සීමාවක් තියෙනවා. මොකද ඒක අසීමිතව අපිට වද දෙනවනම් ඇයි අපි අසීමිතව ඒකට උදව් කරන්නේ? සීමාවල් යටතේදී උදව් කරන්න ඕන. ඒකට කියනවා බේසික් නීඩ්ස් කියලා. මූලික අවශ්‍යතාවයන් ටිකක් තියෙනවා සම ශරීරයකට මේ ටික දෙන්න ඕන. නමුත් අපි කවදාකවත් අපිට අද මූලික අවශ්‍යතාවය ප්‍රශ්න නැහැ. අපිට තියෙන්නේ මේ අතිශෝක්ති ප්‍රශ්න. අපිට තියෙන්නේ සුඛෝපභෝගී ප්‍රශ්න. අපිට තියෙන්නේ මේ පොහසත් වීමේ ප්‍රශ්න මිසක් මූලික අවශ්‍යතාවයන් නැහැ. මේ පොහසත් වීමේ ප්‍රශ්න කොච්චරද කියනවනම් භාවනා කරන්නත් වෙලා නැහැ. මූලික අවශ්‍යතාවයන් බැලුවොත් නම් අපිට ඕන තරම් භාවනා කරන්න වෙලා තියෙනවා. මොකද භාවනා මධ්‍යස්ථාන ගියා මූලික අවස්ථාන දෙනවා. කියාව කණ්ඩ දෙනවා. ඉන්න දෙනවා. ඒ ටික ඉව්ව බෑ. මටම කියලා අතරන් වැටකින් වැට කරගත්ත කොටසක් ඕනේ. මටම ගෙල දැනුම් ටිකක් ඕනේ. මටම දරුවෝ ඕනේ කියලා. ඉතින් ඔය ඔය අතිශෝක්තියට ගියාට පස්සේ තමයි පැටලෙන්නේ. ඉතින් මේක මේ වචනකින් කිව්වට අපිට මේ එක සැරේ මේක තේරුම් ගන්න අමාරුයි. නමුත් මේ ධම්මපද කතාවල වල පෙන්නන මේ කර්මේශා කර්මඵල න්‍යාය නැත්නම් අම්මසකතා ඥාන සම්මාදිට්ඨි න්‍යායත් එක බලනකොට සරුවතනට හැම සිද්ධියකදීම අන්නර නොපෙනෙන පැත්ත. අනුශයක් මේකේ තියෙනවා. අන්නේ අනුශය සම්බන්ධයෙන් ඕගොල්ලන්ට ඕන වුණත් ඕගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඒකට මේ හොඳට සීලය රැකලා සමාධිය රැකලා සාමාන්‍ය ඥානෙට අල්ලන කොටස් දක්ෂ වෙන්න, දක්ෂ වෙන්නකොට විතරක් මං කියන එක තේරෙයි. නමුත් ඊට පස්සේ වැඩ කරන්න වෙනවා. මේ අනුශය ධර්ම, වංචනික ධර්ම නැති කරන්න වැඩ කරන්න වෙනවා. එතකොට තමයි ගඟ දිගේ ඉහළට යන්න පටන් ගන්නේ. එතකම්ම අපි මේ මිනිස්සුත් එක්ක ගඟ දිග පහලටවත් පීන ගන්න බැරුවයි දඟලන්නේ. නමුත් ඒක පුරුදු වෙච්ච දවසේ ඉහළට පීනන්න වෙනවා. තමන්ගේ රුචර්චකම් වලට විරුද්ධව. විරුද්ධව කියලා කියන්නේ සතුරුව නෙවෙයි අවබෝධ කරගන්න ආසලුයි. අනේ එදාට තේරෙන පටන් අර ගන්නවා. අපි මෙතෙක්කල් උඩගෙඩි දුන්නේ ඉනිමන් බැන්දේ පොහොර දැම්මේ මොන වගේ දෙයකටද? ඒක නිසාම කියකි. එහෙම පොහොර නොදා ඉන්න එක තමයි ලොකම කුසලයේ ලෝකේ තියෙන්නේ. මේ මේ දුවන අස්සයින්ට කැලෑ අස්සයින්ට පිටිපස්සේ දුවනට වැඩිය දුවන මුවන් පිටිපස්සේ දුවනට වැඩිය රාගෙන් ද්වේෂයෙන් මොහෙන් දුවන මේ අන්ධකාර ගමනට පොහොර නොදා ඉන්නවනම් ඒක තමයි යෝගාචර ජීවිතේ අන්තිම ඉහළම යෝගාචර ජීවිතේ අපි කරන්නේම තනියම කල්පනා කරන්නේම මේ රාගයට පොහොර දාන්නයි ද්වේෂයට පොහොර දාන්නයි මෝහයට පොහොර දාන්නයි ඇහැට රූප පෙන්වන්නයි කනට ශබ්ද අසන්නයි මේ ටික පුරවන්න මේ ටික සතුටු කරන්න අනික් අයට වැඩියි නමුත් මහා මන්දාතු රජුරුවොත් සක්විති රජකම හැදිලා මැරුණේ සතුටෙන් නෙවෙයිලු. මරණ කොටත් තව වැඩ ඉතුරුලා තිබිලා තියෙනවා මේ මේ දේවල් කරගන්න බැරි වුණා. ඉතින් අපි මොනව කරන්නද? ඒ නිසා මේ ලද දෙයින් සතුට වෙලා මේක තේරුම් ගන්න මේ යාන්ත්‍රණය තේරුම් ගන්න වැඩ පිළිවෙලට ගියොත් අපිට ගිහිලා හැප්පෙන ගල තමයි ඔය සාමාන්‍ය සීලේවත් සමාධියවත් ප්‍රඥාවත් එච්චර බරපතල නෑ මොකද ඒක ක්‍රමිකව කියලා දෙන්න පුළුවන් අනුශය කෙලෙස් වලට යනකොට රබර් බෝලකින් ගලකට ගහනවා වගේ පොළාපයින් යනවා ගහන ගහන බැම් එක පොළාපයින් ඉසල ඉසල මේ කළු මේ කළු ගලකට මඩ රිත්තකින් ගහපුවම අල්ලන්නවා වගේ එනතන් ක්ලේ ටිකකින් සෙල්ලම් කරන්න හදලා තියෙන්නේ ගහනකොට අල්ලන්නවා වගේ කොහොල්ල ටිකකින් අල්ලන්නවා වගේ අරමුණට හිත අල්ලනවා නමුත් ගැඹුරට ය아가න එනකොට පොළාපයින් ගන්නවා ගහන ගහන පාරට පච්චුදාවත්තන්ති කියලා කියනවා. පොළඹයින්ඩ පටන් ගන්නවා. එතෙන්දි දැනගන්න ඕන ඔන්න දැන් නම් වැඩේට බහැලා. නමුත් ඒ වෙනකොට යෝගාවචරෝ සිවුරු අරලා ගිහිල්ලා. එහෙනම් දැන් ඉන්න තැනින් ගිහිල්ලා අයියෝ මේක කරන්න බෑ. ඉස්සර නම් මං ගහන ගහන එක හරි ගියා දැන් හරියන්නේ නැහැ. මොකක් හරි වැරදිලා කියලා ඇත්තටම වැරදිලා තියෙන බොම කල්ලාතු. දැන් තමයි වැරද්ද හැදෙන්න පටන් අරගන්නේ. ඒකෝට තමල ගහලා යනවා. නිසා හරීම මේ මාය හදලා තියෙන මේ උගුලේ හැටි ඊ타ත්ම සංකීර්ණයි. නමුත් ਸਰවචන්ස මේ ගැටේ ලිහලා උන්වහන්සේ තමන් වශයෙන් තමන් වහන්සේ වශයෙන් ඒකටපත් වෙලා අනික් කච්චිට මේ නොතේරෙන භාෂාවෙන් කිව්වා ඔය නටන දැඟලන දේ නෙවෙයි ඕකේ දක්ෂ වෙන්න ඕනේ ඇත්තටම. දක්ෂ වුණාට පස්සේ ප්‍රධාන වැඩක් තියෙනවා. මම කියන්නේ කවුද කොහොමද මේ අනුශේ ධර්ම වැඩ කරන්නේ කියලා. ඒකෝර අපි කවදාකවත් කෙනෙක් එක්ක රණ්ඩුවට යන එකක් නෑ. කෙනෙකුට ගහපා දෙන්න යන එකක් නෑ. මොකද ගහපා දෙන්නේ තක తీරුකමම තමයි. ගහපා දෙනවනම් ගහපා දෙන්න පුළුවන් නේ තමන්ගේ තියෙන තකතිරුකම. දිනුවා නම් දිනන්නේ මහ තකතිරුවා දිනනවා. සම්දු කරන්නේ යන්නෙත් නැහැ, දිය පරදින්නෙත් නැහැ. ඥානවන්තය අම්බල ඕනසේ ගහගනින්න අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ තරමට ආවට පස්සේ තමයි මේ අසහනය කියන එකට උත්තරේ ලෝකෙට හම්බ වෙන්නේ. මේ පරිසර දූෂණය කියන එකට උත්තරේ ලෝකෙ හම්බ වෙන්නේ. සාමය කියන එකට සතුට කියන එකට පිළිච්ච ගතියට සම්පත්‍ති කරගතියට උත්තරේ හම්බ වෙන්නේ මේ සටන නතර වෙන්න ඕනේ. ඉල්ලන ගතිය ඉල්ලනකම් හම්බෙන්නේ. ඉල්ලන්න නැතුවත් බෑ මොකද කරවන අතක් කොට අතක් බැඳගෙන පුතියගෙන ඉඳලා හරියන්නේ නැහැ මේ. ඒ නිසා විශාල මේ කලෙලියක් ලබා ගන්න වෙනවා. මේක දිගහැරලා බලා ගන්න වෙනවා. බලාගත්තට පස්සේ තමයි අපිට ගංගාතිගේ ඉහළට පීනන වැඩපිළිවෙල පටන් අරගත්තට පස්සේ තමයි තේරෙන්නේ මනුස්සකමෙන් වැඩ ගන්නවා කියලා. එහෙම නැත්නම් අනිකට සේරම ඔය හරක් දෙන්නගේ වැඩ ටික තමයි. හයියයි වැඩේට හොඳයි. ওই ටික තමයි මේ අපි මේ මනුස්ස ලෝකේ ලෞකික ඥාන කියලා කියන්නේ. ලෞකික ඥාන, පාටිහාරිය ඥාන කියලා කියන්නේ උන්න හරකගේ දැනුම තමයි. එංගී අයිය තින වැඩේට හොඳයි. එහෙමනම් ඉතින් අපිට ඕන සාතිකයක් ගන්න පුළුවන්. මොකද බුදුජානනාත කියනවා, "ඔය එකම නමකට වැටෙන රූප ධර්ම, නාම ධර්ම දෙයක් කිසියම් ගනුදෙනුවක් නැහැ ඕකේ. නාම ධර්ම වැටෙනට එකක්වත් වළංගු නැහැ." කොටිම කියනනම් ඔය එකම ශක්තියක්වත් මරණයෙන් එහාට වැඩන්නේ. මරෙදි තේරම හැලෙනවා. ඒ වගේ තමයි මේ හරකගෙන් ගිහිමියාට හරක් හිමියට ගෙරි හිමියට ඇති වැඩක් නැහැ. වැඩ තියෙන කොටසක් තියෙනවා. නමුත් අතෙන් ගියාට පස්සේ තේිනෝනේ ගැල බර වැඩුණාට පස්සේ වරමන්ද කඩලා යන මිසක මුකුත් වෙන්නේ නැහැ වගේ. අපිත් ගිහිල්ලා දවසක මේ ඇහ කන විශ්වාසය කරගෙන බැස්සොත් වැඩකට බහැලා ඇනුණ දවසේ ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා කවුරු එක්කද මේ නඩුවට ඇල්ලුවේ කවුද පෙරක දෝරුවා අපි දාට මිනිහා අපිට බොරු කියන එකක් නෑ. අනික් කටේ ලෝකෙටම බොරු කිව්වත් කමන්නේ අපිට බොරු කියන්නේ. නමුත් පෙරකදෝරුව අපටත් ඒ බොරුවම කියන දවසේ කියනකට නියමම පෙරකදෝරුව බව Taman නඩුවෙන් පරාද බව පිළිගන්නවා. මෙසේ කන්න හිතන්නේ මම ගාන කියපු නිසා මගේ නඩුව දිනවලා දෙයි ලෝකෙට බොරු කිව්වත් කමන්නේ නෑ කියලා. නමුත් ඒ බොරුව පැහැදිලිව අපටත් කියනවා. ඒ නිසා මේ ඇහ කන දිවනාසය කියන මේ බూరు සහෝදරයෝ එක වැඩ කරනකොට අන්‍යෝන්‍ය වශයෙන් සහ පෞද්ගලික වශයෙන් කල්පනා කරගන්න පමණට වැඩිව විශ්වාස කරන්න එපා. manussත්වයේ තිච්ච වෙන වැඩ කරන්න එපා. අනුන්ගේ සතුන් මරණ හොරකම් කරන වගේ අනුන්ගේ සතුටට බාධා කරමින් Taman මේ ඉඳුරම් පිනවන්න යන්න එපා. එහෙනම් ඒකේ නඩත්තුවක් තියෙන්න ඕනේ. බේසික් නීඩ්ස් මූලික අවශ්‍යතාවයන්. ඒත් මේ අතිශෝක්තියට ගිය ගමන්, සුඛභෝගිතයට ගිය ගමන්, ඒ අදහසම ඇත්තටම පිස්සුවක්. ගිය ගමන් ක්‍රියාත්මක වෙන්නේම ෂට ප්‍රඥාවමයි. කවදාකවත් මේ සමාජ සුභසිද්ධියකට හෝ අට සිද්ධියකට හේතු වෙන්නේ නැහැ පරිසසිතකාමී වෙන්නේ නැහැ පුළුවන් තරම් මූලික අවශ්‍යතාවයන් ටිකට යපිලා කටයුතු කරනවා නම් හරියට අඩු වෙන ප්‍රශ්න. ඒක නිසා යෝග ජීවිත දෙක තදින්ම බලපානවා බලපානවා කියලා කියන්නේ පැවැත්ම තියෙන යෝග ජීවිත පැවැත්ම තියෙන ඔය අප්පිච්චතා සන්තුෂ්ඨිතා ආදී ගුණ මත ගිහි ජීවිතය ගැන බැලුවොත් අපිට කියන්න තියෙන්නේ ඕක තේරෙන්න ස්වභාවයෙන් අවුරුදු 40ක් යනවා. අවුරුදු 40 ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න බෑ කියන එක නෙමෙයි තියෙන්නේ. ඒක විශේෂ ඥාන තියෙන අර තේනවා. බුදු 40ක් විතර ගියාට පස්සේ තමයි මේ ඉදුරම් පරිහානි පැත්තට වැටෙනකොට තමයි තේරෙන්නේ. ওই පෝෂණය කරාට මේගොල්ලන්ගෙන් අපිට කිසිලා විශේෂ ලාභයක් මොකක්වත් නැහැ. විශේෂ සලකා බැලීමකුත් නැහැ. මේ කට්ටිය වැඩ කරන්නේ ධර්මතාවයකට කියනවා. 40 දිත් ඔක්කොටම තේරෙන්නේ නැහැ. අතරින් පස්සේ අපි ජීවත් වෙන්න පටන් අරගන්න ඊට පස්සේ හුඟ දෙනෙක් වැඩියෙන් බොරු කරන්න පටන් අරගන්නේ දැන් තමයි. තීරණ එක හිතන්නේ මට විතරයි වැරදිලා තියෙන්නේ අනික් කට්ටියට හරි ගිහිල්ලායි කියලා හිතනවා. බලනකොට හරි කරේටත් ඒ බංකොලොත් කාමයේ තමයි. ඒ නිසා මේකට අවදි වුණොත් විපස්සනා වශයෙන් අහලා හෝ කල්පනා කරලා හෝ භාවනා වශයෙන් අවදි වුණොත් එමන්චා මේ දොර ජනේල් දෙක තුනම ඇරලා බලනවා. රූප ධර්ම දිහාත් බලනවා නාම ධර්ම දිහාත් බලනවා අනුන්ගේ මතටත් ගරු කරනවා තමන්ගේ රුචිකත්වයටත් ගරු කරනවා බුදුනුත් අදහනවා අන්න එතකොට මේ වර්ධනයේ ස්වභාවිකයි එහෙම නැත්නම් අර තනි පැත්තට නෙවෙයි ඉතින් මට හිතුණා මේ ගාතාව එනකොට මේ අදහස් ටික ඉදිරිපත් කරන්න කෙසේ නමුත් අපිට පැයක පමණ කාලයක් තියෙනවා. ඉතින් මම ආරාධනා කර සිටිනවා මෙහි එහි සම්බන්ධ වෙන අයට මේ ඉදිරිපත් කරපු අදහස් මතින් හෝ තමන්ගේ භාවනාව සම්බන්ධව හෝ එහෙම නැත්නම් වෙලාවට ගැලපේ කියලා හිතන මාතෘකාවක් වශයෙන් හෝ ධර්ම සාකච්ඡාවට විවුර්ත ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. මේ මෙල්බන් පැත්තේ ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාව හොඳයි ඉදිරිපත් කරගන්න. හම්බුලා නැහැ. අපි එහෙනම් බලාපොරොත්තු මේ පැත්තේ සම්බන්ධ වෙන අයගේ ප්‍රශ්න තියෙනවද කියලා. ඇත්තටම මේ මෙල්බන් පැත්තට මතක් කරන ප්‍රශ්නේ වශයෙන් සඳහන් කරන්නේ හොඳට ගත්ත අරමුණ හොඳට සංසිඳිච්ච වෙලාවක ආනාපානේ ගත්තන ආනාපානේ සංසිඳිච්ච වෙලාවක ඒකෙම හිත පවත්තන්න දක්ෂ වෙච්ච යෝගාවචරයේ චිත්තසංතානයේ මේ රැස් වෙනවන යම් කිසි කුසල් ප්‍රමාණයක් ඒ කුසල් මොන වගේ කුසලයක්ද එහෙම නැත්නම් සංස්කාර ධර්ම කියන අකුසල ධර්ම රැස් වෙන්නේ නැද්ද කියන එක විස්තර කරන්න පුළුවන් මේ ආනාපාන සති සූත්‍රයේ ඒ සඳහන් කරලා තියෙනවා කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියලා සංස්කාර ධර්ම තුනක් සම්බන්ධ වෙනවා. එතකොට ওই தත්ත්වේ කොයි සංස්කාරද කියලා හරියටම ඔය ප්‍රකාශයෙන් අල්ලන්න අමාරුයි. ඔයිට වැඩිය හුඟක් සම්බන්ධ වෙන්න වෙනවා ගෙස් කරන්න හරි. ඉස්ලාම සිද්ධ වෙන්නේ කාය සංස්කාර සම්මය උපසමයේ තපස්සම් බයං කාය සංකාරං අසසිස්සාමිති සික්කති කියලායි ඒක සතිපට්ඨාන සූත්‍රයේ එහෙම නැත්නම් මේ ඉරිමානන්ද සූත්‍ර රාහුල වාද සූත්‍ර සූත්‍ර කීපයකම සඳහන්. ඒකේ සඳහන්නේ කාය සංස්කාරනේ ඒකට විස්තර දෙන අටුවාව සඳහන් කරන්නේ කාය සංස්කාරනේ ආශ්‍රස් ප්‍රසාදික සංසිඳනවා. ඒ සංසිඳනකොට ඒක ඒකේ හික්මෙන්ඩේ කියලා කියන්නේ. ඒකට කලබල වෙන්න එපා. ඒක ගැන ආයෙ හයියෙන් හුස්ම ගන්න යන්න එපා. කෘත්‍රිම කරන්න එපා. ඇද්ද කරලා නැගිටලා යන්න එපා වැරදුනායි කියලා. මේකේ මේකේ ජීවත් වෙන්නේ කියලා. මේකේ දිගට ජීවත් වෙන්න නම් ඒ පුතිලා හොඳට උපදේශ ලැබලා තියෙනවනේ භාවනා කරපු කෙනෙක්ගෙන් මේ ඉදිරිය බලන්න ලොකු වීර්යයක් හරි එහෙම තියෙනවනේ. ඉතින් එහෙම වෙනකොට සිද්ධ වෙන දේ නීවරණ ධර්මයන් උපචාර මට්ටමට යනකම් අඩු වෙන එක. ඒ කියන්නේ අර්පණා සමාධියකට තරමට යන්නේ උපචාර සමාධියකට තියෙන විදිහට නීවරණ සමතේකටපත් වෙනවා. සමතේටපත් වෙච්චම අරමුණේම තමයි දැන් ඉන්නේ. පිටේ යමක් නැහැ. හැබැයි අරමුණක් කියලා ඒකේ මේ සටහන් ආකාර පෙනීමක් නැහැ. හැබැයි පහළු තැනකට වැටෙනවා නැත්නම් බාධා නැති ගමනක මේ වෙල්ෙලියකට ආවා වගේ ගමනක් එනවා. ඉතින් ආපුවම අර මේ සැක ඒ වගේ දේවල් වලින් ආය නීවරණ එන්නේ ඉඳී තියෙනවා. නිදිමත ගතිය නිසා නීවරණ එන්නේ ඉඳී තියෙනවා. භාවනා නැගිටලා ගියොත් ආය සම්පූර්ණ නීවරණ ලෝකයකට වැටෙන්නේ ඉඳී තියෙනවා. ඉතින් ඒ නිසා නීවරණ ධර්ම වල සරුවත්ඥාන්සේ සඳහන් කරලා තියෙන්නේ කුසල සාහසීච භික්කවේ වදමානෝ නීවරණ ධම්මේ සම්මා වදමානෝ වදෙය්‍ය. අකුසල අකුසල රාශි. අකුසල රාශියක් කියලා අකුසල මිටියක් කියලා කියනවනම් මායනේ මේක හොඳට කට ඇරලා කියන්න පුළුවන් නීවරණ වල තමයි. නීවරණ තියෙන තාක්කල් සම්පූර්ණ අපි නිකන් අකුසල් මිටියක් විතරයි. කාමචන්ද ව්‍යාපාද ආදී. මේ වෙලාවේදී නීවරණ හේබාන. නීවරණ පැත්තෙන් පැත්තකට වෙනවා. ඔය ලොකු ස්වාමීන් වහන්සේ බණ කියනට උඟක් කරාට කියනවා දොලේ නාන්න ගියාම ඒ වතුර එක කොළ ගහගෙන ඇවිල්ලා ඒව අර මේ වතුර ගන්න ධාරේ අයින දිගේ කුණු එකතු වෙනවා. අන්නේ කුණු එකතු වෙච්චාම ඒව අපි කරන්නේ බාල්දියේ කුණු අස් කරලා දාලා නාන්න ගන්න. මොකද වතුර කඳ අපිරිසිදු නෑ නමුත් අර ගන්න ගන්න බාල්දියට කුණු කැලිය නිසා එහෙම නැත්තම් කරන්න පුළුවන් සබන් වතුර ටිකක් දිය කරලා වැක්කිරුවොත් ඒක පාට අර කුණු කැල ටික සේරම ඇතින් අගට යනවා. ඒ අර වතුරේ තියෙන මතු පිට ස්තරේ තියෙන බැඳෙන ගතිය සබනෙන් කඩලා ගිය ගම කුණු ඈතට යනවා. අනිත් වගේ තමයි සබන් වතුර වැටිච්ච ගම අර උඩ තියෙන තෙල් මායම කුණුත් එක්කම ඈතින් ඈතට විහිදලා යනවා. අනිත් වගේ අරමුණේ හිත තැම්පත් වෙනකොටම බාල්දින් අරන් දාන්න පුළුවන් උඹ. ප්‍රතිද රසායනික වෙනකොට හරි ත්‍රිල් එකක් තියෙනවා. වතුර දැම්ම දැම්ම ගාව කුණු ඈත් වෙනවා. අන්නගේ අරමුණට හිත ගිය ගමන් නිවරණ දුර වෙනවා. අරමුණට හිත බැඳෙනවා. මේ தත්ත්වේ ඉන්නකොටත් කාය සංස්කාර වශයෙන් අවිද්‍යාව අවිජ්ජපච්ච සංකාර ඒ සමානයක් අවිද්‍යාව අයින් වෙනවා. මොකද්ද අවිද්‍යාව අයින් වෙනවයි කියලා කියන්නේ මෙතෙන්දී ඇස් දෙක අරින්න එපා. මෙතෙන්දී හයියෙන් උස්ම ගන්න එපා. මෙතෙන්දී සැක පොදවන්න එපා. මෙතෙන්දී නින්දට වැටෙන්න එපා කියන එක දන්නවා. දන්නේ නැත්නම් අපි ඔයාලට අනේ ආනාපාන කරන්නේ දැන් ආනාපානේ නැහැ කියලා නැගිටිනවා. නැත්නම් අයියෙන් හුස්ම ගන්න හදනවා මේ නැති ආනාපානේ ගන්න. ඒ නැත්නම් මට වැරදිලාද කියලා සැක උපදින නිසා සේරම අවිද්‍යාවට වැටෙනවා. ඒව නැතුව බේරගෙන ඉන්නවනම් යම් කිසි ප්‍රමාණයක් අවිද්‍යාව කැපෙනවා. ඒ අවිද්‍යාවට සාපේක්ෂව කාය සංස්කාර උපදින්නේ නැහැ. එතකොට මේ භාවනාවේදී අර මේ පරිඥාවල ඥාත පරිඥා තීර්ණ පරිඥා පහාන පරිඥා කියන එකේ තාම ප්‍රහාණයට ගිහිල්ලා නැහැ තීරණයකට එනවා මෙතෙක් කලුත් මේක වෙන්නේ නැති නමුත් මම දන්නේ නැති නිසා එක්ක හිතනවා එක්ක රූප බලනවා එක්ක ශබ්ද අහනවා එක්ක කය වේදනා බලනවා ඒකලා හිතනවා මගේ හිත දැන් වෙනදාට වැඩිය හිතවිලි ඇවිල්ලා මට දැන් වේදනා වැඩි වෙලා මට දැන් ශබ්ද ඇහෙනවා වැඩි කියලා හිතන නමුත් මතක නැති වෙනවා මම ඉන්නේ සතියේ නේද මගේ අරමුණ තුනී වෙලා නේද තියෙන්නේ නමුත් මේකෙන් මට නීවර ධර්ම නැහැ නේද කියන ඒ ඒ සම්‍යක් කල්පනාව එන්නේ නැහැ ඒ වෙනුවට අවිද්‍යාව ආවන මේ මේ තෑග්ග ලැබුණට බාරගන්නේ නැහැ. අපි තෑග්ග ලැබෙන බාරගත්තා. ප්‍රශ්නේ වර්ණ කිව්වේ එහෙමයි. තෑග්ග ලැබෙලා බාරගත්තොත් මෙතන මොකද වෙන්නේ? අපිට කිය හැකි කාය සංස්කාර මට්ටමින් සංස්කාර රැස් වෙන්නේ නැහැ. එතකොට නීවර ධර්ම මැරිලා නැහැ බලබින්දිලා. විෂ මැරිලා. ඒ නිසා යෝගාවචරයට කලෙලියක් හම්බ වෙනවා. දැන් ගමන යන්න පුළුවන්. එතකොටම සිද්ධ වෙනවා තවත් එකක්. ඇතුළත නින්දට යන්නෙත් නැතුව හිත සැකපොද නැතුව හිටියොත් තමයි තේරෙන්න පටන් ගන්නවා සද්ද ඇහුනට කන මට්ටමින් අතරන ඇතුළට එන්නේ. රූප වගේක් හිතට පේනවා. නමුත් ඒක මේ දොර වටේ දඟලන ඇතුළට එන්නේ. ඇඟේ මේ සත්තු නලින වගේ ගොඩාක් දැනෙනවා. නමුත් ඒ නිකන් ඇතුළට එන්න අහනවා මිසක් ඇතුළට අවිල්ල නැහැ. හිත අර ඉබ්බ කට්ට ඇතුළට ගිය වෙලාව වගේ හිත අරසා වෙලා තිනවා. අර වීදුරු බෝල තියෙන අර ඉස්සර කන්තෝර වල කොළ හුලන් යනවට අන්නේ බරු ඇතුලේ එක එක මොස්තර තියෙන්නේ. අන්නේ මොස්තර වගේ මොනවද හිතට තැම්පත් වෙලා ඉන්නවා. බාහිර මොනවා තිබුණත් ඒක විදගෙන වීදුර විදගෙන යන්නේ. අන්නේ වගේ ඉන්ද්‍රිය ප්‍රතිපදව තිබුණ විඥාණය ඉඳුරන් එක බැඳලා තිබුණා යම් ප්‍රමාණයකට අයිස් වුණා වගේ මැද අරසා තැනකට එනවා. ඒ නිසා විඥානයේ පහළ වීමෙත් සම්පූර්ණ නැහැ. ඒක දැන් පහළ වෙන්නේ විඥානේ දුවනවා. දිවට මොකද ඇතුළට නැමිච්ච විඥානය. ඉතින් ඒ නිසා මේක අවබෝධ වීම මේක මනුස්ස ජීවිතය කළ හැක්කක් කෙරෙනවා කොහොමඩක්වත් කෙරෙනවා හුඟව දෙනෙක් මේකට බය වෙනවා. නිින්දදීම ඕක තමයි අපි ඉන්න තැන. නමුත් අවදියෙන් ඒක වෙනකොට අපිට පේන එක කෘතිම දෙයක් විකෘතියක් වගේ. ඉතින් ඒ නිසා භාවනා කරලා හුඟක් කල් යනවා කෙනෙකුට මේක தත්ත්වය කියන්න පුළුවන් තත්ත්වය. එතකොට ඒ සංස්කාර රැස්වීමේ සංස්කාර රැස්වීමක් සිද්ධ වෙනවා වචී සංඛාර මනෝ සංඛාර රැස් වෙනවා. ඔය කාය සංස්කාර සංසිද්ධියක් වෙනවා. ඊට පස්සේ ඔක වචී සංකාර අර චිත්ත සංකාර වලට යන්න පුළුවන්. වචී සංකාර කියලා කියන්නේ මේ தත්ත්වය පිළිබඳ විතක්ක ਵਿਚාර පහළ කිරීම. එතකොට කියනවා වෙන දේවල් වලින් විතක්ක ਵਿਚාර පහළ වීම වළක්වන්න නම් මේ අරමුණ මේ තියෙන්නේ මූල කර්මස්ථානෙමයි කියන විතක්කේ විතර පාත්තන්නේ. නොපෙනුනත් නොදැනුනත් අප්‍රකට වුණත් මම මෙතෙන් ආවේ මූල කර්මස්ථානේ හරහා ඒක ඕනේ නම් බලන්න වෙන දෙයක් එන්න පටන් අර ගන්නවා කියන්නේ නෑ නෑ නෑ මට වැඩක් තියෙනවා කියලා බලන්න. එහෙම නැත්නම් මොනම චිත්ත මේ විතක් ਵਿਚාරයක්වත් නැතුව නිකන් ද්විතිය ධානයට ගියා වගේ ඉන්න පුළුවන්. ඒක සමත භාවනාවේදී නම් පළවෙනි ධානයේ ද්විතිය ධානයේ වශයෙන් කියනකොට පළවෙනි ධානයේ විතක්ක ਵਿਚාර සවිතක්කං සවිචාරං දෙවෙනි ධානයේ අවිතක්කං අවිචාරං එතකොට විතක්ක ਵਿਚාර සංසිඳුණාට පස්සේ තමයි ප්‍රීති ප්‍රමෝද පහළ වෙන පටන් ගන්න. විපස්සනායකේදී එහෙමම කියලා විශේෂ ප්‍රයත්නයක් නැහැ. Taman දැනගන්නවා මෙහෙම හිත පාළු වෙනකොට හිත රූප බලන්න යනවා. ශබ්ද අහන්න යනවා. කය වේදනත් එක්ක බොරුවට දඟලනවා. පුංචි පුංචි ශබ්ද පවා ලොකු කරලා හිතන්න හදන යුව කරන්න එපා. අවශ්‍ය නම් අපි ඒක දැනගත්තොත් ඒක දැනගත්තොත් මේ වෙලාවේදී දැන් පොට බේරන්න තියෙන්නේ කඹේමයි යන්න තියෙන්නේ. කඹෙන් පිට වැටෙන්න තමයි හදන්නේ කඹේමයි යන්න තියෙන්නේ. යන්න නම් හලෝ තෙරුවන් සරණයි. මේ පව කට් එකක් ගියා විනාඩි සුළු වෙලාවකට ඒකයි දෝෂේ මේ පැත්තේ ඈ. හොඳයි. එතකොට මේ මෙනෙහි කිරීම මාර්ගයෙන් හරියට ලයින් එක අරගෙන ඉවරලා මේ වචී සංකාර වලින් එන්න තියෙන අවුල ඒලාදී ගහනව නෙමෙයි මල්ලෙන් ගහිලා කරන්නේ. හිත බය කරනවා. අසරණ කරනවා. පහළුවත් අත්තකටපත් කරනවා ඒකාකාරී වෙනවා දාඩිය දානවා සහලවන අනම්මන වගේක් එන්න පටන් ගන්නවා ඒ ඔක්කොම ආවට තියෙද්දි දැන් මං ඉන්නේ අරමුණේමයි ඒ කාය සංස්කාර වල සංසිඳීමක් ලැබෙන එක ආය අවසන් එපා ආය වචී සංඛාර වශයෙන් මේ ත්‍රිවිසෝ භගවාරහන් කියන්නේ යන්නත් එපා අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන්නේ යන්නත් එපා පටිච්චසමුපාදේ බලන්න යන්නත් එපා සේරම වචී සංඛාර වෙනවා ඔක්කොම කොහෙද යන්නේ දේවල් ඔලුවට දැම්ම වෙනවා ගත්ත පිළිසිදු දෙකට ගෙනියන්න නම් මොකක්වත්ම නැතුව ඉන්න බලන්න ඕනේ නම් වෙන දේවල් වලින් බාධා එනවනම් විතරක් අර මොන මෙනෙහි කරන්න පටන් ගන්නවා. නමුත් එතෙන්දි මෙනෙහි කිරීම අර කරපු තාලට කරන්න බෑ. මොකද ආශාස ප්‍රසවාසය ගන්න නම් ඒ දෙකේ වෙනස නැහැ. දැනෙන්නේ නැහැ. ඒ නිසා කියනවා එතෙන්දි මෙනෙහි කරනවා නම් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. ඇතුල් වෙනවා පිට වෙනවා ආශාස ප්‍රසවාස වශයෙන් නෙවෙයි දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. ඉතින් ඒක හරීම අමාරුයි. ගා කලාතුරකින් තමයි යෝගාවචරයට මේ කලබගෑනියාසේ හරියටම මෙන්න මේ දේ මේ වෙලාවට කරන්න ඕනේ කියලා එන ඔපරේට් කරන දොස්තර කෙනෙකුට අවශ්‍ය උපකරණ ටික දෙන්න සාමාන්‍ය දක්ෂ නර්ස් කෙනෙක් ඉඳලා බෑ. එයා හරියට දැනගන්න ඕනේ දොස්තර මහත්තයට වටපිට වෙන්නේ නැතුව හරියට ඒ ආයුධ ටික දෙන්න. ඒක නිකන් හරියට කොට්ටෝරුවා මන්ත්‍රේ මතුරුලා පිල්ලිය නැගිටිනකොට කොට්ටෝරුවාගේ වැඩක් තියෙනවා ඉතින්. ඌ බය වෙලා දුවන්න පටන් අරගත්තොත් මතුරුලා පිල්ලිය නැගිටින වෙලාවේ ඉතින් කොට්ටෝරුවාගෙත් ඉවරයි කපුවගෙත් කිඩ ගන්නවා පිල්ලිය. ඒ වෙලාවට උපස්ථාන තියෙනවා. ඉතින් අපිට වෙලා තියෙන උඟ දෙනෙක් අර මේකට ලෑස්ති වුණාට ඒ උපකරණ ටික ලෑස්තිත් නැහැ. ඉතින් ඒ නිසා හැමදාම මෙතන පැටලෙනවා. එක්කෝ දැන් හොඳයි කියලා හිතලා අනිච්ච දුක්ඛං නැත්තම් මෙනෙහි කරනවා. නැත්නම් සමහරව මම පටිච්චසමුප්පාද භාවනාව ස්වාමීන් වහන්සේ දැන් කරන්නේ ඉස්සර වගේ නෙමෙයි කියලා ඉතින් අනන්දේවල් පටන් ගන්නවා. තව සමහර කියනවා මට බයයි මේ අරමුණ යන්තම් අඩු වෙනකොටම හිතවිලි වැඩි වෙනවා. වේදනාව වැඩි වෙනවා. ශබ්ද වැඩි වෙනවා කිය. මම සීරම මේ වෙලාවට එන නිකන් මේ ගොඩ උඩ දාන දේවල් ටික. ඒ වෙලාවේදී හරියට එල්ලේ අරයි යනවයි කියන එක පළවෙනි වතාවට මේ යන ගමන පිළිබඳව සංඥාවක් අපිට ඇති කරලා දෙනවා. ඔතෙන්දි පුතෝ කවුරුවක්වත්ම නැහැ. උඹ තනිකරම තියෙන්නේ හොඳ සීලක පිටරන ඵලයන්. මෙන්න මේ වගේ දේවල් උඩ බනින්න ගන්නවා. ඇවිස්සෙන්න පටන් ගන්නවා. සමහරව අතිවිල් තැම්පත් වෙන්න පටන් ගන්නවා. මොනවත් නැතුව අවශ්‍ය නම් ඒකට හේතු වෙච්ච දැනට අප්‍රකට වුණත් මූල කර්මස්ථානය මෙනෙහි කරන්න හැබැයි දැනෙනවා දැනෙනවා කියන්නේ. ආස්වාස ප්‍රසවාසයෙන් හෝ පිම්බි මහැකිලිමසෙන් කරන්න බෑ. නමුත් ඉස්සරහට යනකොට ආයෙසරයක් එතකොට ගාල ස්පර්ශ වෙච්ච ගම ආය ආනපානෙ පෙන්වෙනවා. එතකොට ඕන්න ආය ආනපානෙ වශයෙන් මෙනෙහි කරතයි. ආයෙසරයක් පිම්බි මහැකිලිම වශයෙන් කරපේකනට ඒක පෙන්වෙනවා. ඒ වෙලාවල් වලට දැන් මොකද්ද කරන්න ඕනේ කියන එක කල්ලාතෝ ලියලා දෙන්න බෑ. ඒක පෙනුනට මොකද ඊට පස්සේ ආය ආනාපාන වලට ඒක ආයෙ තැම්පත් වෙනවා. තැම්පෙනකොට ආයෙත් ඔක බලා ගන්න ඕනේ දැනෙනවා දැනෙනවා නැත්තම් ඉන්නවා ඉන්නවා කියලා හරි මේක කොට ගන්න. ඉතින් මෙතනදී අපි මේ මාරු කරන්නේ දක්ෂතාවය ඇති කරගන්නේ වචී සංකාර පිළිබඳ. මෙහෙම ගියාට පස්සේ ආයෙ කලෙලියක් යනවා. කලෙලියක් යනවා දැන් බාධා කරන දෙයක් නැහැ. දැන් හරියට මේ හැටියෙන් පාරේ අමාරුවෙන් ගොඩෙත් හරින් දාගෙන ගිහිල්ලා high level රෙඩකට පාර දාගත්තා වගේ. ඊට පස්සේ අර අපි ගත්තොත් එන්න highway එකට හරි freeway එකට හරි පාර පාට වාහනේ දාගත්තොත් ආයෙ traffic light නැහැ. අර speed track එකට ගත්තනේ යන්නේ එකයි තියෙන්නේ දිගටම. තියෙන්නේ එක්සිට් එක බලන එක විතරයි. අන්න ඒ වගේ තැනකට යන්න පටන් අරගත්තට පස්සේ ඔක්කොම මනෝලෝකයකට වැටෙනවා හිත. කායක පිළිබඳව සංඥා ඔක්කොම නිකන් පොඩි එකාගේ හැඟීම් අම්මා දකිනවා වගේ. හැඟීමක් තිබුණට ඒක පොඩි එකාගේ වේදනාවක්. අම්මට නෑ. අන්න ඒ වගේ පොඩි වෙනසක් එන්න පටන් ගන්නවා. සම්පූර්ණම චිත්‍රයේ මනෝපුබ්බංගම වෙනවා. මනෝපූර්වාංගම කරගෙන යනවා. රූප ධර්ම, කාය ධර්ම ඔක්කොම තිබුණට හැවනැල්ල විතරයි ඉතුරු වෙන්නේ. ඒතකොට චිත්ත සංකාර වලට හිත වැටෙනවා. ඒ කියන්නේ සංඥා වේදනා දෙකේ විතරයි මුළු ලෝකෙම දඟලන්නේ දැන්. අපි එක එක දේවල් පිළිබඳව දෙන සංඥා. එතන තමයි ওই අනුශය ධර්ම වලට තුඩ. ඇවිල්ලා ඒත් වෙලා තියෙන්නේ සංඥා වලින් තමයි. වේදනා කාය ධර්ම වලට අනිකුත් හැඟුම් වලට දෙනවා. මේ දෙක කොච්චරනම් වාෂ්පශීලී දෙයක්ද? කිසිම හැඩයක් නැති කිසිම සටහනක් ආකාරයක් නැති දෙයක් අපිට ඕන සටහනක් දෙන්න පුළුවන්. දීපු සටහනේ දෙයට අහු වෙනවා. එනිසා මෙතනින් එහාට වැඩ කරන්නේ චිත්ත සංඛාර විතරයි. එතනින් එහාට යන්න නම් විපස්සනා බල විපස්සනාට වැටෙන්න ඕනේ. පරියන්ගේ සාමාන්‍ය විනාඩි 35ක 40ක් අඩුම ගානේ දක්ෂ යෝගාවචරයට පවා යනවා. හැබැයි මේ මුල් විනාඩි 30 40 හරිය වැදගත්. මොකද සෑහෙන නිකන් ගිනිපා ගන්නවා වගේ, කඹේ ඇවිදින්නා වගේ, නිකන් සූදුවක් කරලා හරියට මේ සූදුව මම දිනනවාමයි කියලා සූදු කෙලින්න දන්න කෙනෙක් වගේ අසරේ ශ්‍රේෂ්ඨාන මිනිසෙක් හරියට දන්නව අදාසනම් ගහනවාමයි කියලා කියනවාගේ පොට්ටයක් තියෙනවා. ඒක හැම පරියන්කෙදීම හරියන්නේ නැහැ. මොකද හරියන පරියන්ක තිබුණට මෙතනදී මේ බල රේඛාව මොකද්ද කියලා උඟව දෙන්නේ දන්නේ නැහැ. ඔය එක්ස්පෙරිමන්ට් කරන්න පටන් ගන්නවා. ඒක මොකක්වත් නැතුව හරියට මෙනෙහි කිරීමේ යන්ත්‍රය දැනගෙන හෝ මේ නැත්තම් අපි කියනවා මේකට විතක්කේ කියලා නැත්තම් සම්මා සංකප්පය කියන එක හරියට දැනගෙන මෙතනින් ගියොත් ඇත්තටම කියනවා ඔය ඉන්නේ මොන්නම දෙයක්වත් ඇගේ වදින්නේ නැහැ. මොන්නම දෙයක්වත් රිදෙන දෙයක් නැහැ. හිතට බය විතරයි තියෙන්නේ. මේක කාගෙන ගිය දවසේ ලুকু ගැම්මක් එනවා යකෝ මේ හොල්මනටනේ බය වෙලා හිටියේ. මේ දුමාරයට නෙමෙයි බය වෙලා හිටියේ. මේ වචන කට වචනෙට නෙමෙයි බය වෙලා හිටියේ. මේ සායම්බරුවට නෙමෙයි මෙච්චර කල් බය වෙලා හිටියේ කියලා අර මෙහෙම දිහා හැරලා බලනකොට හිතෙනවා කාට නම් මේක කියලා දෙන්නේ. නමුත් ඉස්සරහ ලොකු අභියෝගයක් තියෙනවා. තාමත් හැම සද්දෙම ඇහෙනවා. හැම වේදනාවම දැනෙනවා. හැම හිතවිල්ලම එනවා. රාගෙත් එනවා, ද්වේෂෙත් එනවා, මෝහයත් එනවා. නමුත් ඒවා ඇවිල්ලා වදින මට්ටමක් නැහැ. නිකන් තියෙන්නේ සංඥා වේදනා මට්ටමේ. ඒක දිගේ සෑහෙන වෙලාවක් යන්න ඕනේ. ඒක දෙවෙනි වේව් එක දෙවෙනි මේ තරංගේ ඒක හැබැයි අර තරම් ගොරෝසු නෑ හැබැයි හරිසියුම්. හරිසියුම් කියලා කියන්නේ මනෝමූලික ධර්මයක් තියෙන්නේ. ප්‍රඥාව තියෙන කෙනාට තේරෙන පටන් අර ගන්නවා අර මේ කිඹුලා කියාවුවාම කිඹුලාගෙන් බේරගත්තොත් එවිනා ගෙදර ගියාට පස්සේ වෙදා වෙදකම් කරන්නේ හුණට අහුවෙන්නේ නැති වෙනවා කියන්නේ. කිඹුලක් කියනවලු උඹ මයෙන් බේරුණාට මල්ලි ගෙදර ඇති කියලාලු. හූනේ කැඟට වැටුණත් වටතිර ඇදලාලු එදකම් කරන්නේ කියන කතාවට කියන්නේ. කිඹුලගෙන් බේරගත්තට පස්සේ ප්‍රශ්න තියෙන්නේ හුණගේ. ඒ වගේ තමයි අර කාය ධර්ම වලින් බේරගත්තට පස්සේ ඒ කියන්නේ තාම ಗುಣ විශේෂයක් ඇති වෙලා නැහැ. හිතේ සාමාන්‍ය පන්නරයක් තියෙනවා. ඊට පස්සේ නාම ධර්ම එන්න පටන් අර ගන්නවා. ඒව ඇවිල්ලා නිකන් මල්ලෙන් ගහනවා, කෝලම් කරනවා, අනම්මන. හැබැයි අර පළවෙනි එකෙන් ගත්ත ආදාසය නිසා නිවනම හොයන කෙනාට නම් වෙන විදිහට කියනවා නම් මේ නිකන් අනුන්ට උගන්වන්න ලාභ සත්කාරට නැතුව නිවන හොයන කෙනාට නම් හරි ඒක අභියෝගයක් වඩටපත් වෙනවා. ඊට පස්සේ තමයි මනෝ සංඛාර කියන තුන්වෙනි සංස්කාර කොටස්ක ප්‍රදාන පුළුවන්. එතකම්ම අර ඉස්සර ඇති වෙච්ච අර tempatකම එකින් එක එකින් සංස්කාර පුතු ගලව ගලව තිරයක් ඇර ඇර ඇර ඇර දේවාලයක් කොවිලක් ඇතුළට යනවා යන ගමනක් තියෙනවා. ඉතින් ඒකෙදී ප්‍රධාන වශයෙන්ම කියන්න පුළුවන්නේ අකුසල් සිදු නොවීම පමණයි. කුසලයක් කියලා අපි ඒකට භාවනා කුසලයේ කියනවා. නමුත් එහෙම කුසලතාවය කියන්නේ මෙතන පින නෙවෙයි දක්ෂකම. කුසල කියන පදයට අර්ථ දෙකක් තියෙනවා. අපි කුසලතා පරීක්ෂණයක් වගේ දක්ෂකමක් තියෙනවා. සියුම් අභියෝගතා පරීක්ෂණයක් ඇවිල්ලා නොසලී එයා ඒ කාගෙන යන ගතිය. ඒ දක්ෂතාවය දිනු වෙනවා. නමුත් ඒ දක්ෂතාවයේ තාම පෞරුෂත්වයට එකතු වෙලා නැහැ කියලා කියනවා. අනිත් දවසේ වරදින්න පුළුවන්. එදාට තායේ සතුටක් ඇති වෙන්න පුළුවන්. මෙහෙම ගිහිලා ගිහිලා හතර සැරයක් වෙලා ඒක ඉච්ඡිතසාර වෙන දවසේ තමයි මාර්ග ඥානය කියලා කියන්නේ. එතකොට පෞරුෂත්වයට එකතු වෙනවා. එකතු වෙනවත් එක්කම මේ පුද්ගලයාගේ කෙලෙස් ප්‍රමාණය කඩලා යනවා. يعني කෙලෙස් සංයෝජන ධර්ම ටිකක් ගලවලා ගියාට පස්සේ ඒ පුද්ගලයා නෙවෙයි ඉතුරු වෙන්නේ. මනුෂයා ටිකක් පරිණාමයකටපත් වෙනවා. ඊට පස්සේ ආත දෘෂ්ටි ප්‍රශ්නයක් එන්නේ නැහැ. එනිසා භාවනා කිරීම සඳහා මේ ලෝකේ තියෙන විකාර සිල් જાති, වෘත જાති මේ ඔක්කක්වත් වැඩක් නැහැ ඕන තරම් මේ ටික විතරයි කියලා සීල වෘතේ මේ භාවනාවට අවශ්‍ය කරන සීලේ නැත්තම් ඒ කියන්නේ මේ බයලජ්ජා කියන්නේ මොනවද කියන එක තේරෙන්න පටන් ගන්නවා එහෙම නැත්තම් කවුරු කියලා තමයි අල්ලා ගන්නවා විචිකිච්ඡාව එන්නේ නැහැ ඊට පස්සේ විචතර සෙනක භාවනා කරාට ඇයි නිවන් දකින්න බැරි බුදුජානනාංශ මේ කට්ටියට විතරක් දුන්නද කියලා ඒ විචිකිච්ඡා එනේ ආ දන්නවා මේ මේ අසීරු අවස්ථාවේදී ජාම බේරනවායි කියන එක ඔක්කොටම කරන්න බෑ මේ දක්ෂතාවය විතරක් තිබුණත් බෑ දැනුම විතර තිබිලත් බෑ සාකච්ඡා කරලත් බෑ එතන තියෙනවා මේ මේ අහඹුව කියලා එක. අහඹෙන් තමයි ඒක තිද්ද වෙන්නේ. ඉතර කරන කෙනාට කරන්න පණින තියෙන අවස්ථා වැඩි. අන්නේ අහඹෙ වෙයි කියලා හෝ නොවේයි කියලා හෝ ගුරුවරයාට කියන්න බෑ. ශිෂ්‍යයාට කියන්න බෑ. උත්සාහ කිරීම අන්නේ කරුණු වලින් පෝෂණය වුණාට පස්සේ විචිකිච්ඡා ධර්ම අඩු වෙනවා. අඩු වුණාට නැවිත් ඉන්නේ නැහැ. අර වෙන්න වගේම එනවා. මුත් ටික වෙලා කරන්න දන්නවා කිසිම ගුරුවරයෙකුට මට උදව් කරන්න බෑ. මට මමමයි කියනකොට විචිකිච්ඡාව තමයි මේ අපේ ආයුධේ මොට්ට කරන දේ. ඒක නැති කරන්න ඕනේ මේ ආයුධේ සද්ධාජි ගුණ ධර්ම වලින් ගාලා තියාගෙන ඉන්න ඕනේ කියලා විශ්වාසය එනවා. ඒ විශ්වාසයට සටන් කරන වෙලාවේදී නෑ. හැබැයි සටන් කරන වෙලාවේදී ඒ විශ්වාසය ඇති වෙන්න ඕනේ මූලික ධර්ම පෙළ ගැහෙනවා. නිකන් කාණ්ඩම් කැවෙනවා. බල කැවෙන ගතියක් එනවා. ඒක තේරෙනවා යෝගාවචරයට. හැබැයි ඒක ස්ථිරව බුද්ධිය රසින්න වෙන්නේ මාර්ග ඥානක තමයි. ඉතින් මේ මාර්ග ඥාන පවා මංගල ධර්ම විදියට සරුවචනanse සඳහලා දීලා තියෙනවා. පුත්තස ලෝක ධම්මේ පුත්තස ලෝක ධම්මේ මේ තපෝච බ්‍රහ්මචර්යංච අරිය සත්‍යාන දසන නිබ්බාන සත්‍ය කිරියාච කියලා මංගල කාරණා විදියට. නමුත් ඒ ඔක්කොම ඉවර වුණාට පස්සේ මේ මංගල කාරණාවලික නිවන ලැබුවට පස්සේ තමයි පුත්තස ලෝක ධම්මේ කියන එක මේ ලෝක විෂම ධර්මතාවයන් વિશેයි ලෝක ධර්මතාවයන් વિશે නොසැලෙන ගතිය තමයි මේකෙන් ඒ පෞරුෂත්වයට ලබා දෙන මේ පන්නරේ එකලස ඒ නිසා දේවල් වලට සැලෙන්නේ නැති ගතිය. දෙයක් දැකලා කලබල වෙන්නේ නැති ගතිය තමයි අවසානයේ මණ්ඩි වගේ ඇති වෙන්නේ. ඒකනම් අර හිත ආනාපානේ සංසිඳනකොට කරබනේ දිල්ලෙන් ඒ අගේ කිරීම වෙනවා. කලබල ආනාපානේ කියලා කියන්නේ බොළඳ දෙයක්. තැම්පත් ආනාපාන කියන්නේ මේරිච්ච දෙයක්. ඒ නිසා මේරිච්ච දෙයට සහයෝගය දක්වනවා. හිත කලබල වෙනකොට තව තව කලබල වෙනව නම් තීන්දුව කරනවා නම් ඒක බොළඳ දෙයක්. ওই කලබල මොනව තිබුණත් ඕන දෙයක් තීන්දුව කරන්න ඕන. ඔක තැම්පත් වෙනකම් මම ඉන්නවා කියලා හිතියොත් ඒක මෝරච්ච ගතිය තීන්දුවක් අවශ්‍යතාවයක් නැති ගතිය. අන්නේ විදිහට මේ ගොරෝසු නැතිත සියුම් තැනට කලබල තැන සිට සියුම් තැනට යනකොට ඒක ඒකට අනුග්‍රහ කිරීම ඒකට ධෛර්යය දීම තුලින් අෂ්ටලෝක ධර්මයේ පිළිබඳව පුංචි පාඩමක් හම්බ වෙනවා. හැබැයි මේ පාඩම හැම දෙයකම යොදවතයි. පරියංගයට, සක්මනට, ඉදින්දා වැඩවලට, ගිහි ජීවිතේට, ආර්ථිකයට ඕන දෙයකට යොදවතයි. නමුත් ඒකේ සාහතික වෙනකන් ඇතුලේ හොඳට තමන්ගේ හිතට ඇටුවම් බැහැ ගන්නකන් ඉන්න බැරිකම කඩිකුලප්පුව තමයි තියෙන්නේ. ආවට පස්සේ මේක ඉක්මන් කරන්න හදනවා. ඒ ධර්මය එහෙම ඉක්මන් කරන්න බෑ. ඒක හොඳට සිද්ධි වෙන්න අරින්න ඕනේ. එකක් දෙකක් වෙච්ච නැති කට්ටිය මෙතන අඩුයි. ගොය දෙනෙක් ඒවා දැකලා තියෙනවා. නමුත් මේ භාවනා යන්න හදන ඒ වගේ තැනකට කියලා හිතක නෑ මොකද දෙන්නේ. හිතගෙන තියෙන්නේ මේ අරක ලබා ගන්න මේක ලබා ගන්න කියලා මේ මොනවදෝ වැඩ වගේ. ඒකට හේතුව අර නුපුහුණු මනස. නුපුහුණු කයයි කාය සංස්කාර කලබල කරන්නේ. නුපුරු හිතයි චිත්ත සංකාර කලබල කරන්නේ. නුපුහුණු වචනයයි වචී සංකාර කලබල කරන්නේ. එදී අපි පුරුද්ද තියෙන කලබල ජීවිතේ. ඉතින් අමාරුයි අර සම්පූර්ණ කලබල ජීවිතයට ඇවිල්ලා එකපාරට මේකට අර රත් වෙච්ච ගලක් කරන වතුර දැම්මා වගේ මේකට හැඩ ගැහෙන්න අමාරුයි. නමුත් දන්නවනම් මේ වෙහෙස වටින වෙහෙසක්. තපස කියන්නේ මේකයි. මෙහෙම නැතුව මෙහෙම ගෙවන්න නැතුව මේකට යන්න බෑ කියලා මේ වෙහෙස ලොකු වටිනාකමක් තියෙනවා. හරියට විලිරුදාවක ඉන්න මවක් දන්නවනම් මම බිහි කරන්නේ සක්විති වෙන්න රජපැටියෙක් කියලා යම්මට ඒ විලිරුදාව ලොකු නම්බුවක් වෙනවා. මාතෘත්වයක් ලබා දෙනවා. ඉතින් අර යෝගාවචරය අන්නේම එල්ලයක් බලන වැඩ කරන කෙනෙක් නම් එල්ලයක් යන ප්‍රතිඵල බලාගෙන කෑදරකමට නෙවෙයි මේ ලෝකෝත්තර වැඩ පිළිවෙලට කියලා මේ එන පුංචි වේදනා මුලින් මුලින් කරදරනට ඉතර කරදර ගන්න. එචායි සංසිද්ධීමේදී වෙන්නේ පිනක්ද පවක්ද කියන එක එක වචනෙන් කියන්න බෑ විස්තර කරන්න පුළුවන් මෙන්න මෙහෙම වැඩක් වෙන්නේ. ඉතින් ඕනේ නම් ඒකට පිනක් කියා ගන්න, ඕන නම් අයිස්ක්‍රීම් කන්න, ඕන නම් චොක්ලට් කන්න, ඕන දෙයක් කියා ගන්න. ධර්මතාවයේ තේරෙන්න නම් බහින්න ඕනේ වැඩේ. වැසර පස්සේ තේනවා මේක දැක්කට පස්සේ කොහොමනම් බුදුහාමුදුරුවෝ අවුරුදු 2500 ඉස්සෙල්ලා මේක කෙනෙකුට කියලා දුන්නද? මේ අවුරුදු 2500 මේ ගැඹුරු ධර්මයක් කොහොම අපි දක්වා පැමිණවාද කියලා හිතනකොට මුන්නම තාලකින්වත් අමාරුයි හිතන්න මේ අහවල් එක න්‍යාය ධර්මයේ එක හේතු විචල්්‍ය සාධකයකින් නෙවෙයි. ලක්ෂ කෝටියක් දේවල් එකතු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි කොච්චර බොළඳද කියලා හිතනවා මේ වගේ ධර්මතාවයන් ඉදිරිපිටදී අපි දෙන නිදහස කරනු දිහා බලනකොට නිසා සෑහෙන අශලෝක ධර්මේ කම්පා වෙන ගතිය තිබුණත් යන්නේ කම්පා වෙන තැන නොවන තැනටයි කියන හැඟීමවත් අඩු ගන්න. නැති කෙනාට ගුරුවරයා මොනව කරන්නේ? නිසද්දතාවය මොනව කරන්නේ? මොනව දුන්නත් හරියන්නේ නැහැ. මේන කම්පන ධර්මවලදී ඉවසන ගතිය අවශ්‍යයි. ඒකනම් ඔය සංසිද්ධීමේදී මොකද්ද කරන්න කියන එකෙන් සත්පුරුෂෙක් වෙනවද අසත්පුරුෂෙක් වෙනවද කියන එක මේ හතර සැරයක් ඒක වෙනකොට Tamanටම තේරෙනවා. අසත්පුරුෂයාට හරි බයක් ඇති වෙනවා ඉන්න බැරුව යනවා දමල ගහලා යනවා. සත්පුරුෂයාට නම් තේරෙනවා සංසාරේ නොගී જાති ගමනක් මේ යන්නේ කැප කරන්න ඕනේ කියන හැඟීම. මොකද? ඒ සංසිඳුතෙන් ඉඳලා යන්න දක්ෂ වෙන්න ඕන කියලා කොහේක කොහොමද? ඒ කියන්නේ මේ මේ සැලෙන්න හොඳ නැහැ. අත් මේ අත් අන්ත ලෝක ධර්ම ලාභෙට අලාභෙට සැපට දුකට කීර්තියට ප්‍රශංසාවට ඒ වගේ ධර්ම ධර්මනේ අපිව සලන්නේ ඒ ධර්ම ගොජ දාන්න ගන්න ඔය වෙලාවට ඔක්කොම නලියන්න පටන් ගන්නවා ඒව නිකන් සක්‍රිය වෙන්න පටන් ගන්නවා ඒව නිකන් සජීවීව නටන්න පටන් ගන්නවා මහා ලෝකෝට නෙවෙයි හැමදේම නිකන් කිචික වෙන්න පටන් ගන්නවා ඒ වෙලාවට මතක තියාගන්න මේකේ භාවනාවෙන් ආපු දෙයක් භාවනාවෙන් ආපු දෙයක් නම් ඒක දැනගන්න පුළුවන් ක්‍රම තමයි මේව විඳින්න පුළුවන් මම දරන්න පුළුවන් අනේ දැරිල්ල දරන්න දරන්න නැතුව යන්නත් බෑ මේ ගමන. කරදර නැති උනායි කියලා කියන්නේ නොමග. කරදරේ එනව නමුත් දරන්න පුළුවන් කියලා කියන්නේ මේක තපස කියන්නේ ඕක තමයි. භාවනා කියන්නේ ඒක තමයි කියලා ඒ වෙලාවේදී ඇඟ නිකන් තනක් නැ මුළු ඇඟ රිදෙනවා. එපා වෙනවා නිකන් ලුණු දෙයි දැම්ම වගේ යන්න හිතෙනවා. ඒක කල්පනා කරලා බැලුවොත් මේක වේදනාවක් නම් තියෙනවා තමයි. ගිය ගමම යනවා. නැගිටපු ගමම යනවා ඕක. මට මේක දරන්න බැරිද? ඒකෙම සද්ද ඇහෙනවා. සද්ද ඇහෙනවා හිතෙනවා යකෝ මෙච්චර භාවනා කරත් මේ මෙච්චර සද්ද නොකර ඉන්න බැරිද කියලා ඒවට තරහ යනවා. එනිසා මේ සද්ද ගණන්නකොට යන්න බැරිද? පුළුවන්. ඒතර හිතීලි වගේක් එනවා. ඒ හිතීලි එච්චර චාරවත් හිතීලි නෙවෙයි අවිචාරවත් හිතීලි එනවා. ඒතර හිතනවා මට පිරිසුදු කියලා හිතාන හිතන මගේ සීලෙත් පිරිසුදු නැහැ. මේ පිරිසුදු අපිරිසුදු හිතීලි එනවනේ. කියලා ඕවා ගණන් නොගෙන ඉන්න බැරිද කියලා බලුවා ගණන් නොගෙන ඉන්න පුළුවන්. ඉතින් එතන තියෙනවා එතන තියෙන දේ ඒ එන්නේ කිරමනා කිරලමනලා බලලා තමන්ගේ ජාම බේරගෙන මේ කමේ පන්න ගන්න නැතුව පාරෙන් පිටපණ නැතුව යනවා කියන තේ එක වචනය ගැලපෙන්නේ දක්ෂකම කියන එක විතරයි. වෙන කිසි ගුණයක් නැහැ එතන. එනවා පිළිගන්න. එන්නේ දේ පිළිගන්න බලන්න මට මේවා තියේදී යන්න බැහැ. පුළුවන්. ඇත්තටම කියනවනේ ඒව නැතුව යන ගමන තනිකර බොරුවක්. ඒව නැති ගමන ඒකාන්ත පටලවිල්ල. ඒක නිකන් කියනවා මේ උපමා කතාවට කියනවා මිනිස්සු දෙන්නෙක් ගමේදී කතා වෙලා කියලා තියෙනවා අපි මේ හිමාලයට යන් කියලා. දින කතා කර යනකොට හොඳ ඉලන්දාර දෙන්නේ කිතේ දෙන බඩවිරේක කරලා කාලා බීලා ඇඟ හදාගෙන ඉතින් අවශ්‍ය අඩුම ගමන් මල්ලත් අරගෙන යනකොට මගට ගිහිල්ලා ටිකක් කන්දට හේතු වෙනකොට නාකියෙක් ඉන්නවලු පාරයිනේ ඉඳගෙන හති අරිනවලු මෙටි අර දෙන්න දැකලා කියේ මනසත් hina වුණා මේ දෙන්නන පාරෙමනේ ඊළඟට පස්සේ කවලු මමත් යනවා හිමාලයන් දෙයි එක මිනිකරන්නේ නැහැ මැරෙ නැතු නිකන් හිටපන් උඹට කරන්න පුළුවන් දේ මොකද්ද මේ අපි මෙච්චර මෙහි මහන්සිලා ඊළඳාරි නෑන්තර උඹ උප්පලයන් කියලා හරි මනස හිනාවනකොට දෙවෙනි මනස කවලු ලොක ඇත්තටම යන ඔව් ඉවලු කරේ තියාගත්තා දෙවෙනි මනස තියාගත්තට පස්සේ දෙවෙනි මනසට යන්න බැරිලු දාඩියලු අර මනස ඇතින් බොහොම නම්බුකාර විදියට නමුත් කොච්චර බරක් නේ ඉතින් හතිය දැන හතිය දැද යනවලු යනවලු යනවලු අරය දිවලු කලිම ගියලු. එයා ගියලු මේ මිනිස්සු මේ ආහකයන් තියෙන කුණු කන්දල් ඔළුවේ දාගන්නවා. මේ වගේ ගමනක් ඔව්ව දාගන්න බෑ. උඹේ යාළුකම ඕනෙත් නැහැ කියලා කියලා. ඉස්සරහට යනකොට දවස් දෙකක් කනට අර මිනිසා සීතලේ මැරලා හිටියලු. මේ මිනිසාගේ ඇඟ දාඩි දාලාලු. ඉතින් හිමීට තව අදිනවලු. ලොක්ක කතා කරලා කිව්වලු පේනවනේ තහදිසි කාර්යෙන්ට එන්නේ වැඩි කියලා. ඉතින් මොකද මේ කන්ද නගිනකොට ඔක්සිජන් ප්‍රමාණයට ඇඟ හුරු වෙන්න එක සැරේ යන්න හොඳ නැහැ. පුළුවන් තරම් එන්නේ ඔක්සිජන් අඩු වෙනවා. සීතල වැඩි වෙනවා. ඒකට ඇඟ හුරු වෙන්න හැම අඩි 1000කටම සැරයක් රැයක් අඩු ගන්න විවේක ගන්න ඕනේ. එතකොට තමයි ඇඟ මේ හුරු වෙන්නේ low blood pressure වලට මේ ඔක්සිජන් වලට. ඒක පාරට ගියොත් heart attack එනවා. මේ pressure system upset යනවා. අරයා මෙයත් එක තරහටත් එක ගියා. ඊළඟට මොනවද වෙලා කාපු ගමන් වැටුනාම සීතලට වැටෙනවා. හාත්පස සීතලයි එතන ඉවරයි. මේ මිනිස්යාට කරන්න බැරි තරම් දාඩිය. ඇයි මේ නාකියා කරේන්නේ? ඈ? නාකියා නාකියා නාකියා ලොකු සතුටක් නේ තියෙන මේ ඊලන්දාරියේ කවදාකවත් අනියම යන්න බැරි ගමනකට මාව වගේ කෙනෙක් කරේ කියන්නේ යනවා කිව්වා මිනිහාගේ හදවතේ නිතරම අඩියක් අඩියක් පහස දන්න මං අනුන්ගේ කරක ඉන්නේ. ඒ උත්තේජනේ මිනිහට ඒ උත්තේජනයක් තියෙනවා. දැන් අපි අපි කාට හරි උදව්වක් කරනකොට ඒ මනුස්සයා බොහොම අපහසුතාවයේ නම් ඉන්නේ. ඒ මනුස්සයා එතන විවේකයට යන්නේ නැහැ. තද අප්‍රමාදයකට වැටෙනවා. ඒක මේක පැවිදි වෙච්චාම හොඳටම තේරෙනවා. මනුස්සයෙල මේ වැඳලා කණ්ඩ දෙන්නේ බයටවත් මොකටවත් නෙවෙයි නෙවෙයි. Tamanට නැති විදිය හොඳ කැම ටිකක් දුන්නොත් හරි අද දෙඤ්ඤම් වැඩේ කියලා පුරියානේ හම්බුනා වගේ කාලා බුදියන්න බෑ. ඊට පස්සේ මතක් වෙනවා එනං පත්‍යවනම් ගොංගහපම් බඩෝ කමතේදී එච්චරයි කියන්නේ. මුත්තේතු කෑවන බුදියන්න බෑ. ගොම ගන්න ඇවිල්ලා ඇඟි හරක් කළෝන ඇඟට. වක්‍යාන ගොම් ගන්නවා. ඉතින් බුදුහාමි කිව්වා ඔබ මේ කන්නේ තමන්ගේ දරුවන්ටවත් දෙන්නේ නැති තරම් දෙයක් මේ එනලා පුදලා වඳින්නේ විලමකටනේ කහලා බුදියන්න එපා. මේ සිවුර හැදුවට පස්සේ මේක උඩ තියලා වඳින දෙයක් උඹ මේ උදේ හවස ඇඟේ පටලවාගෙන ඉන්නේ. මේ සීනාසන විහිළු කරන තරක් එව නෙවෙයි මේ මේ බේත් පිළිකර යෝග ගතට පස්සේ පුදුමාකාර උද්වේගයක් ඇති වෙන්නේ. ඒ උද්වේගය නරකට ගියොත් මුදෙන්ස කියනවා මේ මේ තරම් ගිනියම් වෙච්ච යකඩකින් ඔතන එක හොඳයි කියනවා මේ ඇඟ මේ නරකට මේ සිවුරු පාවිච්චි කරනට වැඩිය. ඔය කන ආහාර වලට වැඩිය හොඳයි කියනවා රත් වෙච්ච යකඩ කුඩියක් කරන එක ඒ වෙලාවෙම බඩ පුච්චන පල්ලෙහාට ගියත් පවු නෑ කියලා කියනවා. කාලා සෙල්ලම් කරනවා. ඒ වගේ අර කාගරි උදාහරණයක් ලැබුණාට පස්සේ උපකා විශේෂ අවස්ථාවේ මොන කරන වෙලාව හම්බුණාට පස්සේ ඒ මනුස්සයාට හිතෙනවා යකෝ මං කවදා මේ මනුස්සයාට ණය ගෙවන්නද? මට ඕන ගමන සිද්ධ වෙනවා යන්නේ කාගේද කරප්පිටනේ. අන්නේ වගේ ඒ ඒ තැනට ගියාට පස්සේ ලැබෙන බාධාව, ඒ පාරදී හම්බෙනේ බාධාව අපිට මේ වෙනදාට අනේ ඵලය යන්න කියලා එහෙම කරන්න බෑ. මේ හොරල ගියා නම් ගිහිල්ලා හතියල්ල මැරෙන්න වෙනවා. ඒක කරේ තියානේ ගියාට පස්සේ ලොක්කා කියයි පුතේ උඹට තිරුණන් සන්නයි උඹට මොනවද කියන්නේ මට මතක නැහැ හොඳ වචන කියනවා ඈ අන්න යෝධ බල යෝධ වීරිය ඔබට ලැබේවා අනේ මගේ අප්පාවත් මේවට උදව්වක් කරලා නැහැ පුතේ උඹ ඵලයක් මට බෑ කියලා යයි එතකොටත් අපිට ධෛර්යයක් ඇති වෙන්නේ ලොක්කා මගට යනකොට මැරෙයිද කියන්නේ දන්නේ ඒක වෙනම කතාවක් කදාකත් ඒක උදව්වක් කරම ඉන්නේ කදාකත් ඒ වචනේ නොකිය අරින්නේ ඒ උදව්ව කරන වෙලාවෙ එනකොට ඒ උදව්ව නොකර ඉලන්දාරිකන් නෙවෙයි. වගේ මේ භාවනා කරනකොට අපේ පරණ කෙලෙස් එනවා. රාග එනවා. ඒක පැත්තකට දාලා ගිල්ල කරන්න බෑ. ද්වේෂත් එන්න ඕකෝ මේක ගෙවල යන ගමනක් නේ. හංගල වසංගල යන ගමනක් නෙවෙයි. කය වේදනා එනවා. ඉව එනකොට සතුටින් විඳින්න ඕනේ. යකෝ දැන් මේ ඉවරයක් වෙන්නේ හදන්නේ. මේ දැන් ඉවර වෙන්න හදන්නේ. ඒ නිසා පුළුවන් ප්‍රමාණයක් කාගෙන ඉන්නවා. බැරි ප්‍රමාණෙකින් කාටවත් දොස් කියනා නෙවෙයි. මං හෙට හොඳට හිත හදාගෙන මං උඹත් එක්ක යන්න එන්නම්. ඔයිට වැඩිය කරදරයක් මට ආවත් හොඳයි මොකද අද ලෑස්ති නැති නිසා මට කරන්න දෙයක් නැහැ කියලා අර එනේන දුකට එනේන වේතට මේ සාදර වෙන්න හදනකොට තමයි දවසින් දවස පේනවා එන දුක් වැඩි වෙනවා එන කරදර වැඩි වෙනවා නිന്ദා වැඩි වෙනවා අපහාස වැඩි වෙනවා ඒක හොඳ ලකුණක් ඉතින් මේ වෙනකොට තේරුම් ගන්න ඕනේ හැබැයි මේව ආවට අර ගු කප්පරක් ආපේකට ඉන්දියාප්පයක් ගානක් නැහැ මඩපුවා ගෙඩිය ගානක් නැහැ උයි කාගෙන යනවා වෙන කෙනෙක් බන්නේ යකෝ මීයා කාට කුණු වෙච්ච මඩපුවක් කාලා කිසි ගාණක් නැතුව නිකන් එනවා කැව්වම කියන්නේ මොකද ඌට කලින් මං ගු කප්පරක් විතර කාලා දෙනවා මඩපුවක් ගෙඩිය ගාණක් දිගනිය වෙන මිනිසුන්ට වෙන්නේ කිසිම හැඟීමක් නැහැ මේ මිනිස්සු කටයුතු කරන මේ මිනිස්සු ඒව ගෙවලා තියෙන්නේ ඌ කතා කරන්න දෙයක් නැහැ හැබැයි හැම කෙනෙක්ම ගෙවන්නේ ඇඟෙන්මයි එනත බ්‍රවුන්ස් කම්පැනි හරි මිලර්ස් කම්පැනි හරි දීලා ගෙවන්න බෑ මේක කොන්තරත් දීලා කරන්න බෑ ඉතින් අපිගොල්ලෝ හිතාගෙන නෑ අද බෑ මං හෙට මේක කරන්නම් අද බුදිය ගන්න. ඒක ඉතින් කරන කට්ටිය ඉතින් අර කලින් ගේමින් හැට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. අර නාකේ අතහැරලා ගේමින් හැට වෙච්ච වැඩේ වෙන්නේ. එතන මේ භාවනා ගමනේ තැපෙන දුක්, පැමිණි දුක් කියලා කියන්නේ අපි කියන්නේ සිංහලෙන් පැමිණි දුක් පැණි රසයි. මොකද ඉල්ලලා කරන පරිප්පුවක් නෙමෙයි තියෙන්නේ. මම තාත්ත කිව්වට අපි ආවේ. කවුරු යාළුවෝ ටිකක් එකතු වෙලා සම්මාදම කරලා යාපලයන් මචං කියලා ආවේ නෑ. උණ්ඩ බයින් ගහලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් කාපන්. කන්න පුළුවන්. ඒකයි බුදුරජාණන්සේ කිව්වේ බය නැතුව ශාක්‍ය වංශයෙන් ඇවිල්ලා මානවයාට ඉදිරිපත් කළ එක කාපං මම කෑවා කන්න පුළුවන්. පුළුවන් කියන හැකියාව ගන්න නම් හරියට අරමුණු තැම්පත් වෙනකොටම මේ සීරිමත් සිනායි ඔඩ්ඩි යකයි හැම කෙනෙක් ඇවිල්ලා දොළබිලි ඉල්ලනවා. ඉතින් කපුවා යනකොට ඌට ලේගොටුව අනම්මනම් ටික ලැහැත්ති කරන යන උක් දණ්ඩක් අනම්මනම් ගේන ඔය. ඔය යකේකට නිකන් උක් දණ්ඩක් විතරයි ඕනේ ගන්න. ඔය ආවට ඔයද මේ කන්ද මේ කන්තල දින යෝග්‍ය ආයවල් ඉන්නන්නේ නැහැ. ලියකොටුවක් කිව්වම මොකද කරන්නේ? කරමලේ පොඩ්ඩක් තුවාල කරලා කොස්කොලේ ගාලා දෙනවා. සව්බිල්ලක් කියලා මොකද? විතරක් දෙනවා. රූපෙට රූපයක් කියලා මොකද්ද? සතේ රූපයක් ඇඳලා දෙනවා. විකාර කරන්නේ දෙයියොත් එක්කයි ඔය යක්කුත් එක අපිත් කෙලස් එක්කත් එච්චරයි. ඔය අඬාන ආවට හරියට මූණ දිහා බැලුවොත් මොකක්වත් இல்ல. ඉල්ලන දේ දෙන්න පුළුවන්. මේ පොඩි සොච්චමයි. අපේ ගමනත් එක්ක බලනකොට යතයි. ඉතින් වගේ ඒ දේ ඉතිහාසය ඉගෙන ගන්නකොට එන්නේ අපිට භූගෝලය ඉගෙන ගන්නකොට එන්නේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නකොට එන්නේ එන දේ බෙදා ගන්න පුළුවන් මේක බෙදාගෙන ඉන්න බෙදා ගත්තොත් කවදාකවත් ඔරිජිනල් එක නෙවෙයි එනිසා මේකෙදි පැමිණෙන දුක් ටික තමයි අපිට අපිට වෙන කෙනෙකුට කියන්න පුළුවන් මම මේ ගමනේදී මෙන්න මෙච්චර අත්දැකීම් ලැබලා තියෙනවා කියලා සරුවත් නැති අවුරුදු 6ක් දුෂ්කරක් කියලා කරා ඒක තමයි සාතිකේ නියුබරු නෙමෙයි කාගත් එකක් නෙමෙයි ණයට ගත් එක්කුත් නෙමෙයි වසංගලත් නෙමෙයි පැමිණි දුක් ඒ නිසා එතන දක්ෂකම කියලා කියන්නේ ඒවට සාතර වෙන්නත් එපා දුක් ඉල්ලන්නත් එපා. හැබැයි තමන්ගේ ජර්මානුරූපව කර්මානුරූප ප්‍රමාණයක් එනවා. අන්නේදී මග අරින්න යන්න එපා. මේදී නොවේවා කියලා හිතන්න එපා. හිත කරන්නම් කියන්න යන්න එපා. ඒව අප්‍රමාදිත වෙටෙන්නේ. ප්‍රමාදිත වෙටෙන්නේ. එනිසා මේ දුක් වලට එදාට දාන මොන තුනට පස්සේ අපිට මේ සාතිකයක් හම්බෙන්නේ නැහැ. ඒක දවසට එන ටික Tamanට උරුම දෙයි. ඒ ටික කරන කරන කරන කරන යනකොට එන්නේ එන්නේ එන්නේ අර දැරීමේ ශක්තිය ප්‍රතිශක්ති මේ වගේ කලබල ලෝකෙ මිනිස්සු සැලුනට Taman නොසැලී සිටීමේ ශක්තිය වැඩෙනකොට ඒක මේ මේ පරිණාමයේ හිර වෙච්ච තැන ඉඳලා අලුතෙන් වැඩෙන්න පටන් ගත්තා වගේ. අපේ මනුස්ස පරිණාමයේ සෑහෙන හිරවිල්ලක් දැන් තියෙනවා. විද්‍යාව ආවට පස්සේ සෑහෙන මන්දගාමී වුණා. මොකද හැම දෙයකටම උපකරණ දුවා. මිනිස්සු Tamanගේ ශක්තිය පාවිච්චි කරන්නේ නැහැ. ගහකොලක් අඳුරන්නේ නැහැ, පොළොව අඳුරන්නේ නැහැ, සිරපුණතු යන්න බෑ, බිම ඉඳ ගන්න බෑ, নানা දේවල් කරගෙන. ඉතින් ඒකෝත අර බොහොම බරපතලෙන් බලපාන. අපි ආයෙ මේකට බහැලා මේ නතර වෙච්ච තැන ඉඳලා වැඩේ පටන් ගත්තාම ආයෙත් බුදුහාමුදුරුවෝ පේනවා, රහතන් වහන්සේලා පේනවා, උන්වහන්සේලා යනවා. මේ පාර යන එකයි දෙන්නේ. ඒ නිසා ඕකට දක්ෂ කියලා කියනවා. ඒක තමයි භාවනා ජීවිත අවශ්‍ය කරන පින් නෙවෙයි කුසලතාවය. කුසලය කියන්නේ දක්ෂකම. අභියෝගයක් ආවට පස්සේ කොහොමද ජය ගන්න? කොහොමද එතනදී ආපු දේ බාධාවට හරව ගන්නෙත් නැතුව අතපය කඩා ගන්නෙත් නැතුව එහා පැත්තට ය아가න්නේ කොහොමද කියන එක ඒක ඉතින් අර බාලදක්ෂ ව්‍යාපාරය කරලා ව්‍යාපාරයක් කරලා පවුලක් කරලා කොයිතරම් බතක් කරමිනෙකුට සම්මම් පක්‍රම තේරෙනවා ඔය මොකක්වත් නැති එකට ඉතින් වැල් ගැඩවිල්ලේ කොළු එළියට ඇදලා දැම්මම වේල්ලා නැහිනවා හැබැයි ඒ වේල්ලා නැහිනකොත් වඩනවා පහුවෙන්දට ඕක තමයි උදව් වෙන්නේ අද වැරදිච්ච එක තමයි පහුවෙන්ද උදව් වෙන්නේ නිසා මේ දුක්ඛ සත්‍යය අවබෝධ කරගන්න යන්න ඕක පන්නලා ඔය එහා පැත්තේ තියෙන ආර්ය දුක්ඛ සත්‍ය කියලා වෙනම එකක් නැහැ. ඕකම තමයි. ඔය ලැබෙන එකම තමයි ආර්ය දුක්ඛ සත්‍ය බාටපත් කරගන්න තියෙන්නේ. ඉතින් ඒක මගාරිනවා නම් ඉතින් sorry කියලා තමයි කියන්නේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ වෙන ඔක්කොටම අපිට උත්තර දෙන්න පුළුවන්. වෙනසට වැඩි ප්‍රමාණයට උත්තර දෙන්න පුළුවන් නම් එච්චර උත්තර. වෙනසට වැඩි මට යමක් දරන්න පුළුවන්, ඉවසන්න පුළුවන් කියලා තේරුණා නම් එච්චරයි. ඒක ලොක් කරන්න යන්නත් එපා. ඔක්කොම ඉවසන්න යන්නත් එපා. ඒක බුදුහාමුදුරන්ටත් බෑ. බුදුජනන්සරෝනේ ජාම බේරගන්න එක විතරයි. පහදන්නවා කියලා ඊටාම දුර්වල තැනකින් තමයි පැනලා තියෙන්නේ. අපිටත් තියෙන්නේ පහ සටන පාවා දෙන්න එපා එල්ලිලා ඉඳ. ඉන්නකොට වෙලා වෙනවා පණින්න පුළුවන්. හැබැයි මේ මායя පරද්දලා නෙවෙයි. මාර පරාජය කියන කතාව මිනිහා එදා හිටලා අදවත් වෙනකම්ම ජයට ජීවත් වෙනවා. මාරයාගේ කිසිම අඩුපාඩුවක් නැහැ. අර උගේ කකුල් දෙක අතර රිංගන එකයි අපේ තියෙන කකුල් දෙක ඈත් වෙච්චාම ත්‍රිවිල් කාර්යය දාන්න දෙමිලා. ඒක පැත්තෙන් නැත්තම් මේ පැත්තෙන් දාලා යන්නේ. එච්චරයි. අපිට තියෙන්නේ එච්චරයි. එනතු අපිට පාර හම්බ ත්‍රිවිලයකට පාර හම්බෙන්නේ අපි වගේ දාගෙන යන්න නම් ඒ එතන එතන දක්ෂතාවය තේරෙනවද එහෙම කියන්නේ මට දැකයි තේරෙනවා කියන්නේ ඒ ලෞකික ප්‍රඥාවට අවශ්‍යයි ලෞකිකව තමයි ඇතු වෙන මොන හරි වැඩක් බාර දීච්චාම අවශ්‍යතාවක් අපම ඒකත් කරන්න ඒකත් කරනොත් පින් කරන්න යන්න එපා බවුණු කරන්න බලන්න අඩුවම දේවල් පාවිච්චි කරලා අතපය කඩා ගන්න නැතුව ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න ඕනේ. ඒක රූප ධර්ම වලට ගියාට පස්සේ මේ ශබ්ද තියෙන තැන, වේදනා තියෙන තැන, හීචිවිලි තියෙන තැන කොහොමද ජාම බේරගන්නේ? කොහොමද පරියන්කේ පවත්න්නේ? කොහොමද අරමුණු පවත්න්නේ? කොහොමද මේ නීවරණ නැති හිත පවත්න්නේ කියලා ගියටින් ගින්දර ගෙනියනවා වගේ හැම අභියෝගයකදීම උරගාලා බලන්න ඕනේ. තමන්ගේ අර අදිෂ්ඨාන ශක්ති, සද්ධා, වීරිය, සත්‍ය වගේ දේවල් උරකක උරකක බලන්න බලන්න ඇත්තටම පේනවා ඇත්තටම ওই සතිය වර්ණ ගෙනන්න බාධකොලින්ම තමයි පන්නේ හිටින්නේ. සතිය වර්ණ ගෙනන්න උදව් කරනවා කෙරුවක් සතිය වැඩෙන්නේ. එන බාධා වලින්මයි මේක හැපි හැපි බැලෙන්නේ වෙනදට වැඩිය මේ දුෂ්කරතාවලදී නිකන් මේ විකසිත වෙන ගතියක් වෙනවා. ඔක්කොම සියල්ල සතුට වෙනකොට ඔය ඉතින් හේ බානවා. වරදර එනකොට දුක් එනකොට ඔය මේ මේ ප්‍රාණ ජීවිතෙලින් ඉඳ ගන්න ගහක් තියෙනවා ප්‍රාණජීවි තමයි මම හිතන්නේ. බෝධිසත්වයට මන් දන්නේ. ඒ ගහ සාමාන්‍ය තියෙන පරඩල් වගේ වේලිලා. ගහින උණුවට දාපු ගමන් කොළපාටලා නැගිටිනවා. ඒක තමයි ඒ ඒ ගහ තමයි යෝගට සාරයට ගන්නේ ඔක්කොම අඳුරන්නේ. ඒ ගහ උණුවට දාලා බලන්න. උණුවට දාපු ගමන් ගහ කොළපාට වෙනවා. අර පරඩල් වගේ ඒ බාල නිකන් මේ විවිඤ්ඤා කැලක් වගේ ලෙවතලේ තියෙන මම දැකලා නැහැ. ඒ වගේ ගතියක් තමයි විපස්සනාවේ තියෙන්නේ. දුක එනවනේ, කරදර එනවනේ, නැගිට්ට වැඩ. ඔක්කොම සතුටින් යනවා ඕන දෙයක් ඕන දෙයක් කරගත්තා වැත්ත කළා නිකන් ඉන්නවා. අවශ්‍යතාව වෙනකොට කරදර එනකොට ඉතින් මේ ආයුධ ටික ගහලා ලැහැත්ති කරලා තියෙන ඉතින් යුද්ධ තමයි. එහෙම නෑ මේ මේ <clears throat> ලෞකික ඥානෝ ලෞකික ඥානවල මේ කරදරයක් වෙනකොට හේ බාන වැටෙනවා චරිචුරු ගන්නවා අරයට කියනවා මෙයාට කියනවා බෙස්සන් ගන්නවා පාචල්කම පෙන්නනවා කියන්නේ. බය අදුකම පේනවා. විපස්සනා නෑ. කෑකොස්සන් ගෑILLක් නෑ. රණ්ඩුවකට මේකකුත් නෑ. බලාගෙන ඉන්නවා. අවස්ථාවකට ලැබුණනේ අරින්නේ නෑ. මේක කරනවා කියලා බින්දට වඩා චිත්තක්ෂණයක්වත් ඉවසලා තමයි අතාරින ගතියට යන්නේ. ඒයි තව විනාඩි 10ක් තියෙනවා. ඒ පැත්තේ නැද්ද ගෝසාවක්? හලෝ. දැන් එහෙමනම් අපි වෙන දෙයක් නැත්නම් අපිට පුළුවන් මෙතන නතරකරනද මේ බෙල්බන් වලින් නැත්නම් අපි සමුදෙනවා අපේ සාකච්ඡාව නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේන් ප්‍රශ්නයක් එනවා කැමති නම් ඉන්න. ආනන්ද ආනාපාන සතිය භාවනාවේ විතරක් බුදුජානන්සේ විශේෂණ වචන වගේක් පාවිච්චි කරනවා සන්තෝ ආනාපාන සති භික්කවේ භාවිතෝ බාහුලිකතේ සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච අසේචනකෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusala dhamme අන්තර්දාපේති වූප සමේති කියලා. ඒ කියන්නේ ආස්වාසේ භාවනා ආස්වාස ප්‍රසවාස භාවනාව දිගට යනවනම් එන්න එන සාන්ත වීමයි වෙන්නේ ප්‍රණීත වීමයි වෙන්නේ කිසියම් බාහිර උපකරණ දෙයක් හරි මොනම දෙයක්වත් අවශ්‍ය අසේචනකයි කියලා කියන්නේ වතුර දම දබා අනානා ඉන්න දෙයක් ඇත්තේ නැහැ. කසින මණ්ඩල හදන්නම් අඬ හොයන්න ඕනේ අනන්න ඕනේ වලට ගහන්න ඕනේ මණ්ඩල හදන්න මොකක්වත් ඕනේ නැහැ නිබීම හම්බෙච්චේ අසේචන සුකෝච විහාරෝච එන්ජින් සුඛ වේරෙන්ට යනවා. ඉතින් ඒක පිළිබඳව මේ දන්නේ නැති කෙනා ආනාපානෙ කරනකොට එන්නේ එන්නේ එන්නේ මේක එක දිගට පවතී නැත්නම් මේක ගොරෝසුට පවතී කියලා බලාපොරොත්තු කියනවා. නමුත් වෙන්නේ එන්නේ එන්නේ සාන්ත වෙන එක. ඒක නිසා ඒකේ මට්ටම් තුනක් තියෙනවා. ගොරෝසු ආනාපානෙ, සුකුම ආනාපානෙ, සුකුමතර ආනාපානෙ කියලා. ඉතින් සුකුම මට්ටමට එනකොටමත් ඒ යෝගාවචරය මේ කතන්දරේ දන්නේ නැත්නම් ආනාපානේ සංසිඳනකොට යාට පේන්නේ සද්ද වැඩි වෙනවා වාගේ. වේදනාව වැඩි වෙනවා වාගේ. හිතවිලි වැඩි වෙනවා වාගේ. ඉතින් ඒකට අර ඉබේම ආනාපානේ තිබුණ ට්‍රක් එක මාරු කරලා ලොකු වින්දර්ත් වැඩි මට වේදනාව වැඩි නේ. වේද මේ නීවරණ වැඩි නේ. හිතවිලි වැඩි නේ. සද්ද වැඩි නේ කියලා හිත දුර්වල කරගන්නවා. සරුවත්යන්සේගේ කියමන දේශනාව හොඳට දන්නවනම් මේ තුනී වුණාට ආනාපානේ අත නෑර ඒක දිගේ යනවා නම් මේක භාවනාම ගුණයක් කියලා අර වේදනා සද්ද වැඩි වුණත් ආනාපානේ පවතින්න පුළුවන්. ඒක සරණ යන්න පුළුවන් කියලා බලනකොට අපිට තේනවා මේ අහක යන කුණු කන්දල් ඔළුවේ දාගන්න එකට තමයි කෙලස් කියන්නේ. ඒ වෙනකොට ආනාපානේ සරණ ගියොත් අර වේදනාවල හදවල හිතිවිලි සද්දවල බලපෑම අඩු වෙන්න පටන් ගන්නවා. ඒවා අහන්න කෙනෙක් නැහැ. විඳින්න කෙනෙක් නැහැ. ඒවට ප්‍රතික්‍රියා කරන්න කෙනෙක් නැහැ. ඒ වුණාට යාගේ ප්‍රතික්‍රියාව ක්‍රියාව ආනාපානට යොමු වෙනවා. යොමු වෙනකොට මෙයාට ලොකු සම්කිසි අත්සසිලක් එනවා මේ මේ මැද මේ සෙනඟ මැද මම යන්නේ කොහොමද කියලා. නමුත් ඒකත් අසරණ කරමින් ආනාපානෙ තවත් සුකුමතර තත්ත්වයටපත් වෙනවා. පත් වෙනකොට ආයසරයක් අර වේදනා හිතිරි ශබ්ද බහුල වෙනවා. ඒක මේ නිදර්ශනයක් වශයෙන් කියනවා නම් මේ අපේ අම්මට භාවනා උගන්වන්න ගිහිල්ලා වෙච්ච සිද්ධියක් වෙලා තියෙනවා අම්මට කොහොමදක් කරන්න බෑ ඉඳගත්ත ගමන් නිින්ද යනවා ඉතින් ඔය බුද්ධානුස්සතිය ආරේ මේ කරනවා ඉතින් මම මෙනෙහි කරන්නයි කිව්වා මෙනෙහි කිරීම කියන එක කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ අල්ලන්නේත් නැහැ ඉතින් අහනව ඇහුවට මොකද හිතේ හිටින්නේ ඉතින් අර මෙහෙම හරි මහතා ඉඳගත්ත ගමන් බෙල්ල පැත්ත කරන ඉතින් ගොරොස් ගොරොස් තමයි ඉතින් ගොරෝණ එක තමයි කරන්නේ ඒ කොහොම කරන්නේ ඉඳලා එක දවසක් මට විස්තරයක් කිව්වා මෙහෙම භාවනා කරගෙන ඉනකොට මధుරයක් වැහුවා. ඉතින් දැන් අත කකියනවලු මේක මෙච්චර වෙලා ඉඳලා භාවනා කරනකන් ඉඳලා ආවනේ කියලා මේ අත නැගිටලා ගහන්න. මේ අත උස්සගෙන දඬු වේගෙන එන හැටි හොඳටම දැක්කලු. දකින්නට මතක් වුණාලු මෙනේ කරන්න කිව්වයි කියලා. කරලා නැහැ. රිදිනවා රිදිනවා රිදිනවා රිදිනවා රිදිනවා රිදිනවා රිදිනවා කියලා මෙනේ කරනකොට අර මේක කාගෙන ඉතින් උඩල ඇල්ලුවගේ අල්ලගෙන ඉන්නකොට හිතනවලු මං අද අඩු ගන්න මෙනේ කිරීම බල්ලේ වෙලා මේක ඉවර කරන්න. මේක උන් කාපු දෙයක්. කියලා ලයිටින් ටික වෙලා කිනුට ඔන්න වේදනාව නතරilla දැන් ඉතින් බුද්ධානුසරණය මොකද කියලා ටික වෙලා කරන මේක දෙවෙනි සැරේට එන්නලු ඒත් කොටන මොනවා කරන්න සුළු වාට සීරම සීලේ මොකක් කරන මෙතෙන්ට මැනකන් අතේ අනකටලු දන්නේ හරි ඒතුළු මතක් වුණාලු මිනී කරන්න ඕන කියලා දෙවෙනි සැරේත් මතක් කරලා ඉවරලා දෙවෙනි සැරේ නම් කියනවා පුදුම තරහක් එනවලු දතර දත තියලා අහන්න පුළුවන් තරමට තරහක් එනවලු ඒත් මිනී කරාලු මෙනෙහි කරලා දෙවෙනි සැරේ මෙනෙහි කරගෙන ඉන්නකොට අරක දැන් ඉතින් මේ කනම හුරනවා වගේ ඇහෙන්නේ. කරගෙන කරගෙන කර ඉන්නකොට ඒක නතරලා බලනකොට මෙතන සිලන්දුවක් විතරක් තිබුණා රූ කාලා ගිහිල්ලා. අර දෙවෙනි සැරේ කනකොට තමයි අර කිඹුල කනවා ඉවසන්න පුළුවන්. කොහිල කටු වෙන එක තමයි ඉවසන්න බෑ. යාට දෙවෙනි සැරයක් එනවා ආයෙසැරේ කානපන්න හොඳටම සියුම් වෙනකොට අර ආයෙ රැළ ගන්න ගන්නවා. වේදනාව වැඩි වෙනවා, ශබ්ද වැඩි වෙනවා, හිතිලි වැඩි වෙනවා. අන්න එතනදිත් ආනාපානෙ එන්න එන්න සාන්ත වෙන දෙයක්. ඒක එන්නේ ප්‍රණීත වෙන දෙයක් කියලා ඒ වේදනා කට්ටෙත් පැන්නට පස්සේ දිග වෙල්ලිලියක් හම්බ වෙනවා. විශාල වෙල්ලිලියක් හම්බ වෙනවා. අර අර මොන කරදර මොනවත් නැති. ඒවා තියෙනවා. හරියට කියනවා ෆෘට් සලාඩ් දැම්මා වගේ ඔක්කොම වේදනා සද්ද හිතිවිලි ඔක්කොම කලවමට යනවා. ආනාපාන බොහොම සාන්ත වෙලා යනකොට තේරෙනවා මෙවුවා දාගන්නව නම් කරදර කරගෙන කරදර වෙන්න පුළුවන්. ආනාපානේ සාන්තයි ප්‍රණීතයි කියලා ගියොත් ආනාපානේ කිරි රහක් අහු වෙන්න පටන් ගන්නවා. අර නෙල්ලි කිඩිය කාලා කාලා කාලා අන්තිමට යන කටපැණිට හැවෙන්නේ. බුලත් ටිකක් කාලා කාලා මොළදී පැංගිරි ගහන එන්නේ කොලේ කිසි දහින්න වගේ ආනපන්නේ කිරි දහක් අහු වෙනවා. එතකොට පේනවා අප්පා මේක දිගේ ඕන තරමක් යන්න පුළුවන්. පැය ගාණක් වල ඉන්න පුළුවන්. හැබැයි වැඩි කල් සෙනෙහස හිටින්නේ. ඊට පස්සේ ආය ආනාපානෙ පෙන්වනවා. හා දැන් නම් හරි තමයි කියලා හිතුවා. අන්න ඊට පස්සේ ආය වේදනාව පෙන්වනවා. ආය සද්ද පෙන්වනවා. ආය හිතවිලි පෙන්වනවා. ඔහොමම කර කර මේක නිකන් මඩේ දම දම දම දම අරගෙන යන එකක් තියෙනවා. එතකොට තේරෙනවා මේක මේ විතක්ක උපච්ඡේදාය කියලා කියන්නේ එන හිතවිලි කපනවායි කියලා කියන්නේ හිතවිලි ටිකේ කල්පනා කරලා මට වගේ කෙනෙකුට ඇයි මේ හිතවිලි එන්නේ ඇයි රාගය එන්නේ ඇයි දෝෂය එන්නේ මොකක්වත් නෙවෙයි මේ වෙනුවට මට එල්ලෙන්න කුඤ්ඤයක් තියෙනවනේ මම ආනාපාන විතරයි බලන්නේ කියලා බැලුවොත් අර හිතවිලි නිකන් මේ කුරුම්බැටි ගැලවිලා වැටෙනවා වගේ. කුරුම්බ වහල්ලක කොච්චර ඇටි තියනවද? ගෙඩි හැදෙන කොච්චර පොඩද? ඇටි හැදෙනවා කියන එක ගහේ දෝෂයක් නෙවෙයිනේ. ඒ හැටි. ඔය නෑ හැම ඇටියකට බය වෙන්න හොඳ නෑ. මොකද හැයන ගානක් හැලෙනවා. ඒ වගේ ඇටි හැලෙන්න ගන්නවා. ඒකට ආනාපානේ බොහෝම සියුම්ම අර නිකන් ඈත පේන උතුරු තරුව වගේ හෙල්ලෙන්නේ නැතුව දවල්ටයි රැටයි මේ අනිත්තරු මාරු වලට තරු මාරු වෙන්න දු තියෙනවා. ඒකම බලන්න පුරුදු කරපු දවසේ. මේ සේරම ඇතලා ආනපන බණකේ දවසේ ඒක නිකන් සංසාරේ ඒකට වෙනකම්ම අහුවෙච්ච කුණ්‍යක් වාගේ. දේශී අපි අතහැරලා යන්නේ නැහැ. අපි විහිං ඒක අතහැරියොත් තමයි අපිට සද්ද වේදනා හිතේ කරදර කරන්නේ. අපි ඒක අතහැරලා සරණ ගිහිල්ලා මේක අතහැරියොත් මේ ඔක්කොම ඇටි ඇලෙන්න වගේ යන්න පටන් ගන්නවා. එතකොට තේරෙන පටන් ගන්නවා ඒක සාන්තයි ප්‍රණීතයි අසේන සුකෝච විහාරෝච මේකේ එල්ලී සිටීම. මේකටම සරණ යනවයි කියන එක කරලම දැනගන්න ඕන එකක්. එසකොට එන්ඩෙන්ටේ තියෙන ආනාපානිකන් රබර් මේ පත්‍ත්‍ච විශයකින් බටර් කැලක් කපාන යනවා වගේ කාගෙන බහින. අජීත යන්න යන්න යන්න යන්න යන්න තීරණ පටන් ගන්නවා මේ தত্ত্ব නිින්දෙදී එනවා ඇති අපිට. අපි දන්නේ නැහැ. නිවන් දකින්නට එනවා ඇති. අපිට අපි දන්නේ නැහැ. අපි ඉන්නේ ආනාපාන උසස් ගොරෝසුම හරියේ. පුළුවන් තරම් සාන්ත වෙන්න වෙන්න වෙන්න හැම කෙනෙකුගේ ආනාපානේ තමයි තේරෙනවා. බල්ලෙක්ගේ හරකෙක්ගේ පවා හුස්ම ගන්නවා නම් අඩියෙන්ම සිද්ධ වෙන්නේ මෙන්න මේ ටිකයි. ඒකට කියනවා කාය සංස්කාර කියලා. කය පැවැත්වීමේ අන්තිම යාන්ත්‍රණය තමයි හුස්ම ටික. අඩුම යාන්ත්‍රණය. ඒකටම බස්සපු දවසේ. يعني යන්න පුළුවන් තරම් අඩුවට බස්සපු දවසේ තේනවා හිත නිකන් බාහිර සංඥාවලට අපි කියන මේ අරමුණු වලට හිත හිරි වැටෙනවා. ඉසල ඉසල ටිකක් කරනවා නලියලා කරදර කරනවා අන්තිමට හිරි වැඩනට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා සම්පූර්ණ බලකොටුවක් මැදල ඉන්න රජ කෙනෙක් වගේ හිතට ඉන්න පුළුවන් ඕන්නම් ගිහිල්ලා බලකොටුව පනලා ගිහිල්ලා මේ රූප වේදනා රූප ශබ්ද ගන්ධ රස බලන්න පුළුවන් නමුත් ඒක අයින් වෙන්නේ නැතුව ඉන්න නම් ආනාපාන වගේ කුණ්‍යක් අල්ලන්නේ ඒක දිගේම දෝනාවේ බහින්න වගේ බහින්න ඕන වැස්සට පස්සේ තේනවා මේ ඉන්දිය ප්‍රතිපද විඥානයේ තියෙන ඉන්දිය ප්‍රතිපද කොටස ගලවලා අනින්දිය ප්‍රතිපද කොටසට යන්න ආනාපාන වැලදිගේ තමයි බහින්නේ. වැස්සට පස්සේ මේකත් කියන්නේ ඉඳුරන් හා තද ගනුදෙනු නොකරන ඇතුළටම මිච්ච හිතත් සෑහෙන ශක්තිමත් එකක්. අපි දත් දකින්න තුරා. නිදි වෙන්නේ ඒක තමයි. ඉතින් ඒක අපිට අවදියෙන් බලන්න පුළුවන් අපේ හිතේ තියෙනවා ඒ වෙලාවේදී සම්පූර්ණ නිදිදි වෙන්න වගේ විස්්‍රාම වීම, ශරීර සුව වීම ඒ කියන්නේ සමබර වීම. නාම රූප ධර්ම වලත් ශරීරයේ තියෙන ලෙඩ රෝග වල සමබර වීම නිසා එවැනි තත්ත්වක ඉඳලා නැගිටතර පස්සේ පැය ගාණක් යනකම් වගේ අර සාන්ත ප්‍රණීත භාවයේ තියෙනවා. නමුත් ඒක මේ උපයන්න ඕනේ. උපයන්න ඕනේ කියලා කියන්නේ ආනාපානට වාංගු කරලා මේ එන දුක සැප අනිකුත් දේවල් පැත්තකට දාන්න ඕනේ. ඒව නෑවිත් ඉන්නේ නැහැ. එනවාමයි. නමුත් ඒ කොච්චර දෙයක් ආවත් ආනාපාන කවදාකවත් නතර වෙන්නේ. තියෙනවාමයි. අපි වෙලා තියෙන්නේ අර කරදර වලට හැප්පෙනවා ආනාපානේ අතාරින. අතාරින්න තරන ආනාපානේ අපිව අතාරින. ඒසා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා කියන්නේ ධර්මයේ අපි රැක්කොත් ඒ ධර්මයෙන් අපිව රකින. අපි ආනාපානේ රැකගත්තොත් වේදනා සද්ද හිතෙලි මැද ආනාපානේ අපිට ඇවිල්ලා ඊටාම ගැඹුරු සියුම් භාවනා රසයක් දෙනවා. පොඩි දෙයකට ආනාපානේ අපි අනාරක්ෂිත කරොත් අපි ධර්මම අනාරක්ෂිත භාවයකටපත් වෙනවා. ඉතින් ඒ රක්ෂණය අපිට ලබා දෙන්නේ සතිය තමයි. සතිය ආනාපානෙත් පෙන්වනවා වේදනාවත් පෙන්වනවා සද්දෙත් පෙන්වනවා හිතවිල්ලත් පෙන්වනවා අපි කොහොමද තෝරන්නේ ඒකෙන් තමයි යෝගාවචරය තේරෙන්නේ අපි අර වේදනාව හිතවිලි සද්ද ගැන කතා කරොත් බංකොලොත් වෙන බිස්නස් එකක් වගේ කදාකක් ගුණයක් නැහැ අපි බලන්න ඕනේ මේ කරදර තියෙන වෙලාවේ ආනාපානෙ ඉන්න බැරිද වෙන විදිහට කල්පනා කරන්න ඕනේ මේ කොච්චර වේදනාව හිතවිලි සද්දවත් හුස්ම ගන්නවමනේ හුස්ම ගන්නවනම් හුස්ම බලන්න පුළුවන් නේ කියලා අර කරදර මැදත් සම්පත් හුස්ම දිහා බලන්න යනකොට තමයි ලොකු ඇදහිල්ලක් ඕනේ ආනාපාන කියන්නේ සාන්ත දෙයක් සුන්දර දෙයක් ප්‍රණීත දෙයක් කියන එක. හැබැයි ප්‍රණීත භාවය භාවිත මනසකට මිසක් ස්වභාවයෙන් ගොරෝසු ආනාපානේ නෑ. tempat වෙනකොට අර කියන සුකුමතර ආනාපානේ තමයි වෙලාකුණු ටික තියෙන්නේ. ඒක ඇත්තටම මේ ගැඹුරු ධර්මයක් වුණාට තියෙන සූත්‍ර පිටකේ නෙවෙයි. ওই බණ තියෙන විනය පිටකේ. ওই ටික තියෙන්නේ පාරතික පාළියේ තියෙන්නේ. මේ භාවනා කරනකොට සීදීනසා ගන්න පිළිසකට බුදුහමතෝ බණක් කියනවා. සීදීනසා ගන්න යන්නේ මේ භාවනා මේ හිත කලකිරිලා. ඒසොර කියනවා ආනාපාන කොට කරන්නේ. ඊජින සුන්දරම පැත්ත බලන්න අපිට පේන්නේ ඥානපාන කියලා කියන්නේ අසුන්දරම පැත්තක් ඉඳගත්ත වෙලාවෙ විතරම අතුරු කරනවා ඉඳගත්ත වෙලාවෙ ඉඳලා සද්ද එනවා කියලා. බුදුසජාණන්සේ ඒක දෙන්නේ විනය උපකරණයක් විදිහට විතක් උපච්ඡේදනයේ පිණිස. ඒ නිසා මේ පරාජික පාළියේ ඔය සන්තෝෂය පනීතෝ තනිතෝච කියන කතාව තියෙන සූත්‍ර පිටකේ නෑ. දැන් එහෙමනම් අපි එතනින් නැත කරමු. මේක ලාවද ලයින් එකට. ඒ අදනටිය කරදර කරා ලයින් එක. හොඳයි එහෙමනම් අපි සමුදෙනවා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන්. මොකද දෙයක් පින්දීමේ ඥාතින් සීපත් කිරීමෙන් අපේ ධර්ම සාකච්ඡාව සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. එත්තාවදාය ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවදාය ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවදාය ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා කාදස්ථා ච බුම්මත්ථා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්칸තු ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්칸තු දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං පරං හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන